දැයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන සිළුමු දෙනා tempත් වෙලා සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ කරුණාහි කෝ මේ ආවුසෝ චේතෝ විමුක්තිං භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුට්ඨිතා ಪರಿචිතා සුසමාරද්ධා අත්‍ච්ච පන මේ විහෙසා චිත්තං පරියාදාය තිට්ඨති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මේ ඉදිරියෙන් තියාගත්තේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් මේ දුප්පටි විජ්ජ විනිවිද දකින්න අමාරු කාරණා 6 පෙරගස්සලා ඒකේ දෙවෙනි කාරණාව විස්තර කිරීම සඳහා මාතෘකාව සපයා ගන්නයි. ඒක මේ අපි ඉදිරිපත් කරගත්ත මේ pāli පාඨයේ සිංහලාර්ථයේ සරලාර්ථය ගත්තොත් යම් කිසි කෙනෙක් මේ ශාසනය වැඩ කරන ගමන් ඒක නා කියනවා නම් නම් මේ කරුණා භාවනාව කරලා තියෙනවා මෙත්තා භාවනාව වගේම කරුණා භාවනාව කියලා එකක් තියෙනවා. හතර බ්‍රහ්ම විහරණවල ඒ කරුණා භාවනාව කරලා ඒක හොඳට භාවිතා බහුලී කතා යානි කතා වත්තු කතා අනුත්තිචා පරිච්චිතා සුසමාරද්ධා ඒක මම හොඳට භාවිතා කරලා තියෙනවා, බහුලීගත කරලා තියෙනවා. නැවත නැවත නැවත නැවතත් වඩලා තියෙනවා. යාන කතාය, වාහනි කතාය, වත්තු කතාය. මම නිකන් යන්නේන වාහනයක් වගේ කරගෙන තියෙනවා මේක. වත්තු කතාය මම මේක මගේ වටිනා වස්තුවක් පාටපත් කරන තියෙනවා. අනුත්ථිතාය හැම වෙලාවම අනුකම්පාවෙන් තමයි මම ගත කරන්නේ කරුණාවෙන් තමයි ගත කරන්නේ ඒ අනුවමයි මම වැඩ කටයුතු කරන්නේ පරිචිතය හොඳට පරිචයක් තියෙනවා මට හොඳ අතහුරුවක් තියෙනවා ඒක කරලා සුසම ආරද්ධාය සඳහා ආරම්භන ලද වීර්ය කදාකවත් නැති දෙයමයි. ඊතරමල ආරම්භන ලද වීර්ය කියන්නේ ඒ වුණත් මගේ හිත වෙහෙස කරනවානේ. වෙහෙසා චිත්තම් පරියාදාය චිත්තන්ති. මගේ හිතේ වෙහෙසක් තියෙනවා කිය. එතකොට යම් කිසි කෙනෙක් එහෙම කියනවා නම් මේ ශාසනේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා ඒක මේ ඒ කෙනාට කතා කරලා කියලා එහෙම කියන්න එපා. ඒක ගැළපෙන්නේ නැහැ. කරුණාහිත තියෙනවනම් වෙහෙස තියෙන්න බෑ. වෙහෙස තියෙනවනම් ඒතර කරුණාහිත තියෙන්න බෑ. ඒ විදිහට කවුරු හරි කියනවා මම මෙච්චර හොඳට කරුණා භාවනා කරලා තියදී හිත වෙහෙස ගන්නවයි කියලා මං පාවිච්චි කරන වචනේ තමයි හිත කරදර ගන්නවයි කියලා. එහෙනම් IT එක සරුවචන්නාංශයට කරන නිග්‍රහයක් ධර්මයේ ගැලපෙන්නේ නැහැ. ඒ නිසා මේම කියන්න එපා. නිසරණං හේතං ආවුසෝ විහෙසාය යද්දං කරුණා චේතෝ විමුක්ති. යම් කිසි කෙනෙකුට මේ කරුණා චේතෝ විමුක්තිය ලැබෙනවා නම් මේ කරුණාවේ හිත මිදෙන මට්ටමට හදාගත්තා නම් එයාට වෙහෙස නැහැ. වෙහෙසේ නිමාවක් පේනවා. හිත වෙහෙස ගන්නෙ නැහැ. දුක් කරදර ගන්නෙ නැහැ. කරුණාව තියෙනවා නම් ඒ නිසා යම් කිසි කෙනෙක් කියනවා මම කොච්චර කරුණා භාවනා කරනවා මට මේ හොඳ අත උරෝගුත් වෙනවා කරලත් පුරුදුයි මට අත්දැකීමත් වෙන්නේ මගේ හිත වෙහෙස ගන්නවයි කියලා. ඒ කෙනාට අරියම කියන්නේ කියලා කියනවා. නමුත් ඒක විනිවිද දකින්න තරම් අමාරු ගැඹුරු ධර්මයක්. ඒ මොකද අපි මේ කරුණා භාවනාව කියන නැත්නම් මෙත්ත භාවනාව ගත්තත් ඒ කටයුතු කරගෙන යනකොට ඒ කටයුත්තේ මුලමදාග දැනගෙන කරනව නෙවෙයි. ඒ නිසා අපි ඒක ਬਾගෙට කාලා එතකොට සම්පූර්ණයෙන් කෑවොත් සනීපෙන ලෙඩේ සනීපෙලා නැහැ නේ මේ භාගෙත් වැඩි කරලා තියෙන්නේ ඊට පස්සේ කටමැත දොඩවනවා මම මෛත්‍රී භාවනා කරාට මට මේ වගේ අසුබ කතිය පේරු. එහෙනම් මේ මෛත්‍රී කරුණා භාවනා කරුවා ඊට වෙහෙස කියනවා. කියලා කියනවා නම් ඉතින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ වගේ ධර්මය ගැන හොඳට දන්න කෙනෙක් කියන එහෙම ගැළපෙන්නේ මේ ශාසනය වෙන්න බෑ. මෛත්‍රී භාවනා කරන කෙනාට කොහොමද ව්‍යාපාදයක් හිටින්නේ? කරුණා භාවනා කරන කෙනාට කොහොමද වෙහෙසක් හිටින්නේ? ඇත්තටම කරුණා භාවනා කියන්නේ වෙහෙස කියන මානසික රෝගයට බේත. මේ මෛත්‍රී භාවනා කියන්නේ ව්‍යාපාදයේ කියන මානසික රෝගෙට බේත. ඉතින් ඒ නිසා මේක තේරුම් කරගන්න අමාරුයි. උග දෙනෙක් මේ දෙකම පාවිච්චි කරනවා. මම කයි මෛත්‍රී භාවනා කරනවා කිව්වත් හිත ගොඩක් කරලා තියෙන ද්වේෂය. මෛත්‍රී භාවනා නොකරන අයට වැඩියෙන් ද්වේෂය තියෙනවා කියලා මම ඊයේ මතක් කරලා දුන්නේ. ඒ දිහා බැලුවොත් හොඳට. ඒ මොකද මේක මේ භාගයට අල්ලලා තියෙන ශාසනික කටයුතු දෝතින් අල්ලනවා මිසක වමතින් ඇල්ලුවොත් සර්පය ඇල්ලුවා වගේ. කනවා. ඒ නිසා අපි නැවත අල්ලන්න ඕන තැනින් අල්ලන්න ඕනේ. එහෙම නැත්නම් සත්ත්වගේ බෙල්ලෙන් අල්ලන්න ඕන. ඉතින් බෙල්ලෙන් අල්ලන ගතිය අපිට වගවීමක් වශයෙන් අපි වගකීමක් වශයෙන් වැටහෙන්නේ මගේ බුද්ධිලික අදහස විපස්සනා භාවනා කරනකොට විතරයි. නැත්නම් අර අල්ලපු ක්‍රමයටම මෛත්‍රී භාවනාව කර කර ඉන්නවා. කෙරුවට මොකද නිතරම ද්වේෂයෙන් ඉන්නේ. අපිට අර පාලි උගන්නන කාලේ ඒ වීරකෝ මහත්තයා කියනවා මේ හවුසින් ස්කීම් එකලු ඉන්නේ. අල්ලපු ගෙදර අම්මා හැමදාම ඇඳාට මෛත්‍රී භාවනා කරනවා. සියලු සත්ත්වෝ නිදුක්කෙත්වා නිරෝගීත්වා සෝපත්ත්වා අල්ලපු ගෙදර පරට්ටි ඇර. සියලු සත්ත්වෝ නිදුක්කෙත්වා නිරෝගීත්වා සෝපත්ත්වා අල්ලපු ගෙදර පරට්ටි ඇර. හයියෙන් කියනවා. ඉතින් මහත්තයා ගිහිල්ලා කිව්වලු මේක ගැළපෙන්නේ නැහැ. හොඳ නැහැ කියලා. අනේ මහත්තයෝ එක එකම්ම කියවෙනවා කිව්වලු. ඒ තරම් ද්වේෂයක් තියෙන අල්ලපු ගෙදර පරට්ටි ගැන. හැබැයි උදේ ඉඳලා හැන්දෑවකම මෛත්‍රී වඩනවා. මේ මේ වර්තමාන නිදර්ශනේ මේ සාරිපුත්‍ර සංසදේ නිදර්ශනය. ඒ වගේම මෛත්‍රී කියලා කියන්නේ පරතත්තන හිතානුභව ලක්කන අනුන්ගේ හිතසුව සැලකීම. ඉති හිතසුව සැලකොන්න අල්ලපු gider මගාරවල හිතසුව සැලසීමක් උනානම් චේතු විමුක්තියක් කියන්න බෑනේ. එහෙනම් ඒ චේතු විමුක්තිය කළු ලප තියෙනවනේ. දුර්ලතම් තියෙනවනේ. ඉතින් ඒක අරින්න බෑ. કોઈ කවුරක්වත් නිදහස් නැහැ ඔය hina වුණාට. ඔක්කොම මෛත්‍රී භාවනාවට හරි කැමැති. යාට හොස්ස ළඟින් මැස්ස යන්න බෑ. උන්න තද වෙනවා. මෛත්‍රී භාවනාව කරන අයට වැඩිය. ඉතින් ඒ නිසා අපි තීරුම් අරගන්න අපි භාගයට ගිහිල්ලා තියෙනවා. අපි මේක සුද්ධ කරගන්න. ඊට පස්සේ කරුණා භාවනා කරනවා නම් පර පර දුක්ඛේ සහන රස. කවුරු හරි දුකකටපත් වෙලා ඉන්නකොට සහනයක් දීම තමයි කරුණාව කියන එකට අනුකම්පාව කියලාත් කියනවා. කවුරු හරි කම්පා වෙලා ඉන්නවනම් එනවා අපේ හිත අනුකම්පා වෙනවා. එතකොට අපි ඒක එයාට ඒ තියෙන කම්පාව නැතිකරන්න, වෙහෙස නැතිකරන්න අපි උදව් කරනකොට අපිට වෙහෙසක් එන්න බෑ. මේ වෙහෙසක් එනවා නම් මේ බෝවින් ලෙඩක් සෝව කරන්න ගිය දොස්තර මහත්තයා ලෙඩ බොවුනොත් මොකද වෙන්නේ? දොස්තර මහත්තයා පයිසලා ඉමුනිටි කරගෙන ඉන්න බෝවෙන තැනකට යන්න ඉස්සලා. දැන් අපි කරන්න හදන්නේ අනුන්ට අනුකම්පා කරන්න ගියාට Taman ගැන ඇති වෙන්න මහවනා කරන්නේ නැතුව අනුන්ගේ වැඩ බාර ගන්න හදනවා. කෙරුවට පස්සේ ඒ කෙනාට උදව් කරන්න කියලා තමන්ගේ හිතේ වෙහෙසක් ඉතුරු වෙනවා. ඉතින් මේ වෙහෙසක් ඉතුරු වෙනවා නම් මේක ඒ කරුණා චේතෝ විමුක්ති කියන ಪದේ කියන්න බෑ මෙතන. හැබැයි අපි මගක් දුරට ගිහිල්ලා තියෙනවා. හැබැයි පිටපොට ගිහිල්ලා තියෙනවා. මේක ආපහු ගලවලා ආය හරිපොට දාලා කරකවන්න ඕනේ. ඉතින් හරිපොට දාලා කරකවන හැටි මේ දසුත්තර සූත්‍රේ නේ. කියලා තියෙන මේක තේරුම් ගන්න අමාරුයි කියලා. නමුත් මම ඊයේ ගත්ත මිත්‍ත අසහගත සූත්‍රය නැත්නම් මිත්‍ත සූත්‍රය කියලා කියනවා. හලිද්දවසන සූත්‍රය කියලා කියනවා මේකට. විසුද්ධි මාර්ගයේ හිම හලිද්දාවසන කියලා සර්වචනසේ වැඩ හිටියේ. ඒ කාරණා වෙනකොට මේ හලිද්දාවසන කියන ගමේ නිසා හලිද්දාවසන කියලා සඳහන් කරලා තියෙනවා. සිංහල පොතේ මිත්ත සූත්‍රය කියලා සඳහන් කරන සංගතනිකායේ අවසාන මහා වග්ගයේ සඳහන් කරා. ඒක හරිය ලස්සනට මේ කරන කතාවට විවරණයක් දෙනවා වගේ මං ඊවේ කියපු කතාව නැත්නම් සාධක සූත්‍රය. මම අදත් ඒක පොඩ්ඩක් මතක් කරනවා. මොකද මේක බොහොම සූක්ෂමව පට බේරගත්තොත් අපිට මේ විපස්සනා කියන එක මොකක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙයි. ඒ මොකද අපි දන්නවා මේ ශාසනයේ සමත පූර්වංගම විපස්සනා කියලා ක්‍රමයකුත් තියෙනවා. ඒ කියන්නේ සමත භාවනාවේ පටන් ගන්න හොඳට හිත සමාධිගත කරගෙන එක්ක අර්පණා හෝ උපචාර සමාධියක් ඇති කරගෙන එකේ සිට අට දක්වා සමාධියක් ඇති කරගෙන රූප ධ්‍යාන හතරෝ අරූප ධ්‍යාන රහිත ඇති කරගෙන ඊට පස්සේ විපස්සනාට දාන ක්‍රමය. එහෙම නැත්නම් ක්‍රමයක් තියෙනවා විපස්සනා පුබ්බංගම සමතේ කියලා. විපස්සනායි පටන් ගන්නවා. පටන් ගන්න යම් ප්‍රමාණයකට අරමුණක් වඩ아가න යනකොට එන බාධක කරදර හිත් කරදර නොගෙන ඒ Tamange අරමුණ නැවත නැවත සම්පාදනය කරමින් නැවත නැවතත් අරමුණ ගැන විශ්වාසයෙන් කටයුතු කරලා යන කෙනාට යම් වෙලාවකට ඇති වෙච්ච විපස්සනාමය අත්දැකීම නිසා ලෝකේ ගැටුම් ඇති කරගන්න නැතුව ගැටෙන්න කවුරු ආවත් Taman පටලවා ගන්න නැතුව ඉන්න ක්‍රමයේ ආවට පස්සේ එයාට පුළුවන් සමිත භාවනා පටන් ගන්න. කිසි බාධාවක් නැහැ. එහෙම නැත්නම් යුග නද්ද වෙන්න පුළුවන්. සමතෙන් ගිහිල්ලා අවශ්‍ය රට විපස්සනාට දානවා විපස්සනා ගිහිල්ලා සමතට දානවා. හතරවෙනි ක්‍රමයක් තියෙනවා ධම්මොද්දච්ච විග්‍රහිත මානස කියලා. මේ ධර්මය නිසාම පහළ වෙන උපක්ලේශ ධර්ම වර්ගයක් තියෙනවා. භාවනා හරියනකොට ඒ හරියන භාවනාවේ ලකුණු වගේක් සුබ ලකුණු තමයි ඇත්තටම යෝගාවචරය ඒක ඕනාට වැඩිය අධිතක්ෂීරෝට යනවා ඒ වගේ රැවටෙනවා ඊට පස්සේ කර්මස්ථානය අමතක කරලා අර මතුවෙන දේවල් දිගේ යන්න ගත්තාම ප්‍රධාන මාර්ගයේ තියේදී අතුරු මාර්ග ගිහිල්ලා වනගත වෙනවා කැලෑ යනවා එහෙම නැත්නම් යන්න පාරක් තිබේ නම් ඇස් හොඳට තිබෙන්නේ නම් කිම බැදිවල යන්නේ මං මුලා වූ එක කුසේ කියලා භාවනා හම්බෙන පුංචි ආලෝකයක් දාපු ගමන් එහෙම නැත්නම් මොනවා හරි විවේකයක් පහසුවක් දැනෙන ඒක දිග යනවා. එතකොට ඇතිවෙන මේ උද්දච්චයට ධම්මුද්දච්ච නිග්‍රහිත මානස කියලා හරියට දැනගෙන සූදානම් වෙලා ගිහලා ගැලවෙන ක්‍රමිකුත් තියෙනවා. ඉතින් මේ කරුණා භාවනා වගේ ගැන කතා කරනකොට ඒක වැටෙන්නේමයි සමත භාවනාවට. සමත භාවනාවෙන් ගිහිල්ලා මේ බුදුරජාණන් වහන්සේ දෙන උත්තරේ නැත්නම් මේ හලිද්දාවසන සූත්‍රයෙන් පෙන්නනවා එහෙම ගිහිල්ලා ඒක විපස්සනාවේ පන්නරේ ලබන හැටි සමත භාවනාවෙන් කරනවා වශයෙන් බාඩලා නැත්නම් අපි ඉතලා කියපු මෛත්‍රී භාවනාව සමත භාවනාවක් වශයෙන් වඩලා ඒක අන්තිමට විපස්සනායෙන් පන්නරේ තියෙනවා කොත පලන්දරන වගේ අන්න ඒක දිහා බලනකොට පේනවා අපි මේ කරන වැඩේ ආරම්භයක් තියෙනවා නමුත් කොහෙන් හරි පිටපොට ගිහිල්ලා තියෙනවා අපි මේ පිටපොට ගිය පාරෙම යන්න ගත්තාම මෛත්‍රී භාවනා කරත් හිතේ ද්වේෂය ඉතුරු වෙනවා. කරුණා භාවනා කරත් හිතේ වෙහෙස ඉතුරු වෙනවා. කරුණා භාවනා තියෙන හිතේ වෙහෙස නැති කරන්න. මොනවත් කරනකොට තාම ඉතුරු වෙනවා නම් ඇයි ඒ? මොකද්ද මේ ගැටේ ලිහාගෙන නැවත පොට පිටපොට ගියේ කාරි පොට දාගෙන යන්න ක්‍රමේ පිළිබඳවයි මේ හරිදාවසන සූත්‍රයේ පසු විමසකස් කරලා දෙන්නේ අපේ ਸਰවචනාසේ වැඩ ඉන කාලේ ਸਰවචනාසේගේ පරිශ්‍රයේ ජීවත් වෙන සංඝයා වහන්සේ නමක් පින්න පාත පිටත් වෙලා වෙලාව වැඩිකම නිසා ළඟ තියෙන තිත්‍යාරාමයකට යනවා. ආන්‍ය තීර්ථකාරාමයකට. ඊට පස්සේ ඒ කට්ටිය සාදරේ බාරගෙන අහනවා. ඔබතුමන් වහන්සේලාගේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවානේ මේ හිතේ නීවරණ ධර්ම ටික අයින් කරගෙන හිත පිරිසිදු කරගෙන හිත කරුණාවට යොදන්නේ කියලා මෛත්‍රියට යොදන්නේ කියලා කරුණාවට යොදන්නේ කියලා මුදිතාවට යොදන්නේ කියලා උපේක්ෂාවට යොදන්නේ කියලා මේ හතර බ්‍රහ්ම විහරණේ අපිටත් අපේ ශාස්ත්‍රුන් වහන්සේත් එහෙම කියලා තියෙනවා අපිත් අපේ ගෝලයන්ට කියනවා පූර්ණ කාණිල් භාවනා කරන වාසයෙන් අරණ්‍ය වාසය කරන වාසයෙන් අපි කියනවා නීවරණයෙන් හිත අයින් කරලා පුළුවන් තරම් ඒ පළල් මනසක් ඇති කරගෙන ඊට පස්සේ මෛත්‍රී භාවනාව දන්නේ කියලා. ඉතින් එතකොට ඔබ වහන්සේගේ ශාස්ත්‍රුන් වහන්සේ අපි අතර මොකද්ද තියෙන වෙනස? මොකද්ද පරසරේ ඔබට අහත උතුම්ලරත් ලැබෙන්නේ උපදේශන. අපිටත් ලැබෙන්නේ උපදේශමයි කියවට පස්සේ අර හාමුදුරුව උත්තරයක් දී ගන්න නැතුව මේ හාමුදුරුව හිතා ගන්නවා මම ගිහිල්ලා මේක සරුවචනසින් අහන්න ඕනේ කියලා. ඒ පින්න පාතේ වඩන වැඩලා පින්න පාතේ වළඳලා පස්සේ සාරුවචන වාසලකට ගිහිල්ලා කියනවා මම ගියා ස්වාමීන් වහන්සේ තීර්ථකාරාමයට. ඒගොල්ලොත් කියනවා මේ නීවරණ ප්‍රහාණය කරලා හිත හොඳට පක්ලේශ වලින් අයින් කරගෙන මෛත්‍රී භානාවට යොදන්න කියලා ඒගොල්ලන්ටත් ඒ උපදේශවල ලැබෙන්නේ ඒගොල්ලන්ට ඒ උපදේශවල දෙන්නේ ඉතින් ඒකෝට සරුවච්චන් ආංශයෙන් දෙන්නේ ඒකම නම් මොකද්ද ඒගොල්ලන්ගේ ශාස්ත්‍රීය ආංශය ඔබ වහන්සේ අතර ඇති වෙනස ඒගොල්ලන්ගේ මෛත්‍රී භානාවේ අපේ මේ තේරවාද සාසනය දැන් අපි තේරවාද ශාස්ත්‍රින් කියලා කිව්වට සරුවච්චන් දේශනාවේ වෙනස මොකද්ද කියලා අන්න එතනදී සරුවච්චන් ආංශය සඳහන් කරලා තියෙනවා මේ යම් කිසි කෙනෙක් මෛත්‍රී භානාව වඩනවා නම් නැත්නම් අපි අද සාකච්ඡා කරන්න හදන්නේ කරුණා භාවනාවනේ අන්න ඒක වඩනකොට කතං භාවිතා කිං ගතිකා කිං පරමා කිං ඵලා කිං පරියෝසాన කියලා කොහොමද ඒක වඩන්නේ එතකොට ඒක වැඩෙන තාලෙ කොහොමද ඒක කුමක් පරමාර්ථ කරගෙන තියනවාද මොකක් ලැබෙන ඵලේ එකෙන් කොහොමද නිවනට උත්තර දෙන්නේ කියලා මේ කාරණා ටික අහන්න ඒගොල්ලන්ගෙන් ඒ කාටවත් එව්වට උත්තර දෙන්න බෑ ඒගොල්ලෝ මෛත්‍රී වඩනවා හැබැයි කොහොමද වඩන්න ඕන කියලා දන්නේ ආරම්භ කරලා තියෙනවා අතරමඟට ගිහිල්ලා තාම ඒක මෙත් ඇහි වෙනවා කියලා එකක් තියෙනවා. එක තැන ඔහේ කැරක් කරගෙන තියෙනවා. තරන් දෙනා මිසක ඉදිරියට යන්නේ නැහැ. ධර්මයේ කියනවානේ ගතියක් ඕපනයික කියලා. කරන්න කරන්න එන්න එන්න සියුම් තත්ත්ව වලට තල්ලු කරනවා. තිබුණට වැඩිය හොඳ තත්ත්ව වලට තල්ලු කරනවා. වඩා සියුම් තත්ත්ව වලට තල්ලු කරන එක ධර්මයේ තියෙන ඕපනයික ගතිය. නමුත් ඒක පිටපොට ගියොත් එක තැනම කැරකෙනවා. ඒකට ਸਰවචන කියන ආසවට්ටාහනීය කියලා කියනවා. මෙට්ටහි වෙනවා කියන වචන හැදලා තියෙන එකයි. ඔහි එක දැන කැර කැර කියන කොච්චරදෝ මෛත්‍රී භාවනා කරනවා නමුත් ද්වේෂය හිතේ තියෙනවා. කොච්චරදෝ කරුණා භාවනා කරලා කියනවා ඒකට කවුරු හරි දුකක් වෙච්චාම හිතට කරදර වෙනවා. හිත වෙහෙසටපත් වෙනවා. එහෙම වෙන්න බෑ හරියට යනවා නම් ඒ නිසා කොහොමද මේක වඩන්නේ කියලා සරුවචනන්සේ කියනවා කවුරු හරි ඔබට කිව්වොත් අපේ සංඝයා වහන්සේ නමකට අනි තීර්ථකේ අපිත් වැඩේ කරනවා ඔයගොල්ලොත් එක වැඩේ කරනවා අපි ඔක්කොම එකනේ මොකද්ද සරුවචනන්සේගේ වෙනස මොකද්ද ඔකටගේ ගැනීම වෙනස කියලා ඔන්න ඔය අහන්න කියනවා එහෙම කොහොම වඩන්නේ කොහමද වඩන්නේ වන්නකොට කොහොමද මේකේ වර්ධනය එහෙම නැත්නම් පෙත ගමන් පෙත ඊට පස්සේ මොකක් પરමාර්ථ කරගෙනද මේ මෛත්‍රී භාවනා පිළිලා තියෙන්නේ මොනද හම්බෙට තියෙන ඵලය ඒක කොහොමද අවසාන පරිෝසානයේ නිවන තුරු වෙන්නේ කියලා ඒගොල්ලෝ ගාව එහෙම එකක් නැහැ ඒගොල්ලෝ ගාව තියෙන්නේ අරඹලා තියෙන වැඩේ නමුත් ඒකේ චාරයක් නැහැ කියලා ඉතින් ඒ චාරය ලබා දීම සඳහා ਸਰවචන්සේ දැන් මේ මම මේ කතා කරන අලිද්දවසන සූත්‍රයේදී කොහොමද මේ කරුණා භාවනාව නැත්නම් ඊයේ කතා කරපු මෛත්‍රී භාවනාව වඩන්නේ කියන එකට විස්තර කරලා දෙනවා. බුද්ධජනනාචේ සඳහන් කරලා තියෙනවා සඳහන් කරනවා කරුණා චේතෝ විමුක්ති චේතේන සති සම්බොජ්ජං ගම්භාවේති විවේක නිසිතං විරාග නිසිතං නිරෝධ නිසිතං අනිස් වොස්සග්ග පරිණාමේ. මේ කරුණාසහගත හිතෙන් තමන් වඩන ලද කරුණාසහගත හිතෙන් තමන්ගේ සති සම්බොජ්ජංගේ බොජ්ජංග මට්ටමට තුනෙච්ච සතිය ඉතාමත්ම විවේකීව වඩනවා. ඒක සතිය ඇති වුණත් නැති වුණත් හිත වෙහෙත ගන්න නැතුව. එහෙම නැත්නම් විරාග නිශ්චිතං. මේ සතියට හෝ කරුණා භාවනාවට රාග කරන්නේ නැතුව ඒක පිළිබඳ විරාග අදහසින් නිරෝධ නිශ්චිතං ඒව ඇති වුණත් නැති වුණත් දෙකටම සැලෙන මනසක් ඇති කරගන්න මේවා එනේ යන දේ කියලා වඩන ලද කරුණා චේතෝ විමුක්තියත් මේ වඩන ලද සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පීති සම්බොජ්ජංග පස්සද්ධි සම්බොජ්ජංග සමාධි සම්බොජ්ජංග උපේක්ඛා සම්බොජ්ජංග වඩනවා ඒක පන්නරේ කියනවා නැවත නැවතත් ඒක තිවේ කීව එනකොටත් යනකොටත් සැලෙන්නේ නැතුව විරාගීව ඒවට බැඳීමක් ඇති කරගන්නේ සතියෙන් ගත යුතු කෘත්‍ය සම්පාදනය කරනවා කණ්ඩ ඕන වැඩේ ගන්නවා මිසක් මේ සතිය කියන ආයුධයට ප්‍රේම කරන්න යන්නේ ආවය නැති උනායි කියලා සැලෙන්නේ විරාගිය වඩනවා නිරෝධ නිසිතං ඒක නැති වෙන දිහත් ඇති වෙනකොට සතුරෙන් බලනවා වගේ නැති වෙන දිහත් බලන්න පුළුවන් වෙනවා මේ තිබිච්ච සතිය නැති වෙනවා නැති වෙනකොට බලන්න පුළුවන් වෙනවා ඒ වගේම වස්සග්ග බලනවා මේකත් මට වෙලා කතා රින්න වෙනවා නිවනට යනකොට මේ වඩලනද කරුණා භාවනාවත් අතාරින්න වෙනවා. එතකොට මේ මෛත්‍රී මේ සති සම්බොජ්ජයත් අතාරින්න වෙනවා. අන්න ඒ විදිහට යම් කිසි කෙනෙක් වැඩුවොත් ඒක තමයි කතම් භාවිතා. එතකොට කියනවා Tamanට දැනගන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා. මේ විදිහට කරුණා භාවනාව වඩනකොට මෙත්තා භාවනාවත් ඔය විදිහටම කියන්න පුළුවන්. Taman වඩලනද සතිය නැත්නම් සති සම්බොජ්ජංගය මෛත්‍රී හිතින් වඩනකොට කෙනෙකුට පුළුවන් වුණොත් මේ විවේකීව විරාගීව නිරෝධ වශයෙන් එහෙම නැත්නම් වස්සග්ග පරිණාමය කියන මේක දීලා දාන්න වෙන දෙයක් කියන අදහසින් වැඩුවොත් අසුබේ යම් වෙලාවට ප්‍රතිකූල සංඥාවක් නැත්නම් අප්‍රියසහගතතියක් දැක්කහම ඒකේ ඒකේ තියෙන අපටිකූල ගතිය අටමන්ති කර ගන්න පුළුවන් අසුබයක් දැක්කම ඒකේ සුඛය බලන්න පුළුවන් දැන් අපිට හම්බ වෙනවා මේ භාවනා කර කර ඉන්නකොට සතියෙන් ඉන්නකොට බොහොම කරුණාවෙන් ලෝකෙ දිහා බලනකොට අපි මොන හරි අපි හිතමු මේ තමන් වලදන සුප් එකේ කෙස් ගහක් තියෙනවා. ඒක දැක්කට පස්සේ කේසලාවන්‍ය රූපලාවන්‍ය කතාවක් එන්නේ නෑනේ. ඉතින් කෙස් ගහ දැක්කට පස්සේ ඉතින් තේරෙනවනේ මොකද්ද වෙන්නේ කියලා උගුරු පැටලුනොත් එහෙම මහා අපිරියාවක් එනවනේ. ඒකට යාට පුළුවන් වෙනවා කරුණා භාවනා තියෙනවා නම් උඹට ඕක තියෙනකොට කොණ්ඩේ වඩාගෙන ඔගේ කොණ්ඩ මොස්තර දානකොට කොහොඳයි. සුප් එකට ආපුවම නරකයි. ওই කෙස් ගහම තමයි. දැන් එතකොට තේරෙන පටන් ගන්නවා මේ කෙස් ගහ පිළිබඳව වෙන පැත්තකින් බලලා අපි කොච්චර අකමැතිද? බලන්න කැමති රූපලාවන්‍ය පැත්තෙන් විතරයි. කේස කල්යාණි පැත්තෙන්. සුප් එකට ආවට පස්සේ ඒත් ගත යුත්තක් තියෙන ඕන්න බලපන් මෙතෙන් ආවට පස්සේ ඒක වෙන දේ. අපි ගල් පැසියට අම්මා කෙනෙක් කියනවා. ඒ අම්මා උදේ පාන්දර ඉන්දියාපන් හදලා ගෙදර මිනිස්සුන්ට වැඩට යනකොට ගෙරක් දාලා කඩේට දාලා ඉතින් ඒකෙන් තමයි ගෙදරදී හම්බ කරනවා. ඉතින් උදේ පාන්දර නැගිටපුවාම හරි වෙහෙසින් වැඩ. දරුවෝ දෙන්නෙකුත් ඉන්නවා. ඉතින් පොඩි පුතා නැගිටිනවලු පාන්දරව. නැගිටිටි අම්මා ඉතින් කෑකොස්සන් ගහනවා කියේතෝ එතකොට ඉන්දියාපන් හදනනේ. මූ ඇවිල්ලා ලිප ගහ වාඩිලා ඉන්නවනේ. ඉතින් මම කරන්නේ ඉතින් ඉන්දියාපන් දෙකට කිරියොද්දක් හරි මොන හරි දාලා කණ්ඩ දෙනවා. ඉතින් ඒක බත් කරන ගමන් කෙස් ගහක් හරි ඇතිබිලා අහුවෙච්ච ගමන් එහෙම පොලේ ගහනවලු පිගාන අම්මගේ කෙස් ගහක් වැටිලා බත් එකට. ඉතින් කියනලු මොකද්ද පුතාම බෝ එහෙම කරන වැඩේ පොඩි කොල්ලා. මගේ කිස් ගහක් නේ අම්මගේදී. ඔගෙන ඔච්චර පිළිකුල් කරන්නේ මොකද්ද කියලා. ඉතින් ඊට පස්සේ ආයෙ බිම වැටිච්චත් අහුලන්න කනවලු මේක. කිව්වට පස්සේ එහෙමද කියනවා අපේ අම්මට ඒ වුණාට යවලයම මට බෑනේ මගේ කිස් ගහක් තිබුණොත් එහෙම කිව්වත් කන්න බැරි මට. මගේ කොල්ලට මං හිත හදනවලු. මට බෑ. අපි කිස් ගහට කැමැතියි. හැබැයි කෑම තියෙන කෙත් ගහලා කරපුවාම ඒකේ අපටිකුල සංඥාව කොච්චරද කියනවනම් අපිට වමන යන්න පටන් ගන්නවා ලෙඩ එනවා ඒ තරම්ම අපි ළඟ තියෙන වඩන ලද භාවනාවක් නැහැ වඩන ලද සතියක් නැහැ වඩන ලද කරුණාවක් නැහැ එතකොට අපටිකුල සංඥාවේ නැ ප්‍රතිකූල සංඥාවේ පිළිකුල් සංඥාවේ අපටිකූල ගතිය ඇති කරන්න හිතන්නවත්. දැන් දන්නේ කිස් ගහට නොදකින් කියන්නේ විතරයි. කවදාකවත් ඒක අනිත් පැත්තට හරවන්න දන්නේ. ඒකට අපටික්කුල සංඥාවේ ප්‍රතික්කුල සංඥාව ගන්න දන්නෙත් නැහැ. අපි දකින උත්තරම රාග දනවන අරමුණ. කෙනෙකුට ගැළපෙන්නේ නැති විදිහේ රාග දනක අරමුණක් පටන් අර ගන්නවා. ඉතින් ඒක ඒකට බොහෝම පිළිකුලක් නෙමෙයි බලන්නේ. මේක බොහොම ආශාවෙන් බලනවා. එයාට තේරුම් ගන්න පුළුවන් වුණොත් මේ බලන චිත්තක්ෂණය පාසා අපාගාමී නූපන්න උත්තර රාශියක් ඇති කර ගන්නවා. ඒ නිසා ඒකේ මේ දේ වෙනුවට ඔබ සතිය වඩනවා නම් සතිය වඩන අරමුණ තියා හිටියනම් මේ නූපන්න කුසල් නොවඩා ඉන්න පුළුවන් නිසා මේකේ තියෙන පිළිකුල මෙච්චර මේ ලෝකයාට මේ කාම සංඥා දීලා අහිංසක මිනිස්සුયો ඒ කාමයට වගලවාගෙන වගලගෙන මාරපාක්ෂික කරන හැටි කෙලෙස් ඇති කරන හැටි දැක්කහම මේවා කරනදී අය ගැන ඉතින් හම්බ වෙනවනේ පිළිකුලක් මේ අමාරුවෙන් යන්තම් ඔළුව බේරන කරත කරන මිනිස්සයාට මේ කාම සංඥා දීපුවහම උදාහරණයක් වශයෙන් කියනවා නාගසමාල ස්වාමීන් වහන්සේ පින්නපාතේ වයි. ඒ පින්නපාතේ වඩනකොට නගරෙ මැද ප්‍රසිද්ධ තැනක ස්ත්‍රියාවක් හොඳට බීලා සංගීත භාණ්ඩ වයමින් සින්දු කියමින් ප්‍රසිද්ධ වේදිකාවක නටනවා. ඉතින් විශාල සෙනඟක් ඇවිල්ලා වැඩ නැතර කරලා මේක දිහා බලන්නේ. මේක සාමාන්‍ය භික්ෂුවක් විදිහින් නොබැලිය යුතු විසභාග දර්ශනයක්. නමුත් මේ ශාන්තික දිහා බලාන ඉඳලා rahat වෙනවා. ඒ විශ්වාස කල්පනා මේකෙන් කී දහයක් අපාය යනවාද කියලා. මේ පාරයින් අටවලා තියෙන මේ මර උගුල නිසා ඔක්කොමලා බොහොම සංස්කෘතික සංදර්ශනයක් කියලා කරනවා. ඒක දිහා කල්පනා වෙනකොට එන පිළිකුල මේ බොහොම ප්‍රියමනාප දර්ශනයක් පිළිකුල බසල ගන්නවා ඒ ශාන්ත රාහත්ය. ඉතින් අර ඔය කියන කරුණා භාවනාව වඩලා තිබුණ නැත්නම් ඔය කියන සති සම්බොජ්ජංගේ ධම්මවිචේ සම්බොජ්ජංගේ පීති සම්පජ වඩලා තිබුණ නැත්නම් ඒ හාමුදුරන්ට මොකද වෙන්නේ? නමුත් ඒ සාවිශාල <coughs> අපාගාමී වෙන අකුසල දින නිමිත්ත බලලා ඒ සංශය දන්නවා ඒක අපුල සංඥාවල අපුලක් වඩන හැටි. ඒ ප්‍රසිද්ධ කතාවක් තියෙනවා ඒ කාලේ අපේ ශාසනයේ නැත්නම් අනුරාධපුර යුගයේ හාමුදුර කෙනෙක් ඉන්නවා මිහින්තලේ. ඒක අරණ්‍ය වාසී ක්‍රමයේ. අනුරාධපුර කියන්නේ නගර වාසී ක්‍රමය. මේ ශාංශික අවශ්‍යතාවයක් වෙනවා මිහින්තලේ අනුරාධපුරට යන්න. ඒක සෑහෙන දුරක්. දැන් උනත් අපි යන්නේ වාහනයකනේ. මේ සතු උදේ පාන්දර පිනිපිට පිටත් වෙනවා ගමන යන්න. යනකොට අනුරාධපුර මිහින්තලේ ඉඳලා අනුරාධපුරට යනකොට ස්ත්‍රියාවක් වෙනවා බොහෝම පාන්දර හිතා ගන්න බැරි වෙලාවක ඇවිල්ලා මුකුලුවක් පාලා යනවා හමුදුරෝ ගාවි. ඒ හමුදුරෝ දකින්නකොටම අපි මේ විදිහෙන් කතාව කියමුකෝ. ටික වෙලා ගියාට පස්සේ යහමතුරු පහු කරන යනකොට පුරුෂයෙක් හම්බෙලා අහනවා අවසරයි ස්වාමීන් වහන්සේ මේ පාරේ ස්ත්‍රියක් යනවා දැක්කද කියලා. ඉතින් ඒ ශාංශ කියනවා ස්ත්‍රියවද පුරුෂයෙක්ද මන් දන්ද දත්තට පෙලක් නම් යනවා දැක්කයි කියලා. ඒකට අටුවාචාන් වහන්සේක සඳහන් කරනවා තස්සා දන්තට්ටිකං දිස්වා පුබ්බ නිමිත්තං අනුස්සරි. සතෝ සෝ ධීරෝ නිබ්බාණං අපාපුනි. ඒ ස්වාමීන් වහන්සේ හොඳට කලින් වඩන ලද අට්ටික සංඥා තිබිලා තිනවා. දත්තට වල හොඳට භාවනා කරලා තියෙනවා. ඒ නිසා hina වෙනකොට මේ ශාසි ඉස්ත්‍රියවක් දන්නේ පුරුෂයෙක්ද දන්නේ ගත්ත දත්තර සංඥාව. එතකොට මේ දත්තර කියලා කියන්නේ අසුබනේ. අපි ඒ ගන්නේ පිළිකුලටනේ. ඒක ගන්දේනනේ මේ හැඩේමුත් පිටලා තියෙන ආකාරෙනුත් ස්වරූපෙනුත් වර්ණෙනුත් අපුලයි. මේ ලක්ෂණ ස්ථිතියාවක් වෙන්න ඇති. නමුත් ගන්නේ ඇට සංඥාව. ගත්ත පස්සේ ඒකේ භාවනා කරලා සක්මන් කරනකොට ඉත්‍ත්‍යව දකින්න වෙලාවේදී අර පුරුදු අට්ටික සංඥාව ගත්තා. පුරුෂයා දකින්නකොට rahat වෙනවා. ඒ තරම් මේ නරකේ අපටිකූලේ පටිකූල සංඥාව ඇති කරන්න යහම්තු දන්නවා. දන්නේ මොකද? ඒක භාවිත කරලා තියෙනවා. මේ ඉත්‍ත්‍යාවෙන්නේ මේ බුදු ඒ හාමුදුරන්ට සංඥාවක් දීලා භාවනා කරවන්න නෙවෙයි. ඒ ස්ත්‍රියව පුරුෂයත් එක්ක රණ්ඩු කරලා තමන්ගේ ගෙදර යනවා පුරුෂයා හැරෙන්න ඉස්සෙල්ලා පිරිමි සාමාන්‍යයෙන් ඇහනකොට ටිකක් වෙලා යනවනේ. ඉතින් මේකද මේ පුරුෂයාට වෙලා තියෙන ඇහැරලා බලනකොට ගෙදර ගෑණි නෑ. ඉතින් ගෑණි මම දන්නා මේ පාර තමයි යන්න තියෙන්නේ එලවගෙන යනකොට දන්නා මේ හාමුදුරුව දකින්න ඇති කියලා අහනවා ආවසයද ස්වාමීන් වහන්සේ ස්ත්‍රියා කරනවා දැක්කද කියලා. මේ ශාන්ති කියන්නේ මොකද්ද? ස්ත්‍රියාද පුරුෂයද මම දන්නේ නැහැ. දත්තට වෙලක්ම යනවා දැක්කයි කියලා. ගත්තේ අර සංඥාව. ඒ නිසා අපි මේ මොනවා පෙන්නුවත් අපි එකෙන් ගන්න සංඥාව අපි හිතනවා මේ පෙන්න අරමුණේ තියෙන්නේ කියලා. ඒකට කියන්න බෑ අපිට වඩන ලද සතියක් තියෙනවා කියලා. නැත්නම් සතිය බොජ්ජංග මට්ටමට වඩලා තියෙනවා කියලා. එහෙම නැත්නම් Taman කෙරේ අනුකම්පාවක් Tamanට තියෙනවා කියලා. කවුරු හරි පෙන්නන දේ අනුව අපි මංගේ ගසාගෙන යන්න වගේ අරගෙන යනවනම් ඒ මිනිස්සයා Tamanට අනුකම්පාවකුත් නැහැ අනුන්ට අනුකම්පාවකුත් නැහැ. ඒ වගේම පටික්කුල අපටික්කුල දෙකම මධ්‍යස්ථ දෙයක් තියෙනවනම් අවශ්‍ය නම් ඒක අපටික්කුලේ බලන්න පුළුවන්. මධ්‍යස්ථ දෙයක් තිබ්බට පස්සේ ඕනනම් පටික්කුලේ බලන්න පුළුවන්. ඇත්තටම මේ මේ සර්වඥාන්සේ මේ පෙන්වන කතාව ආර්ය විකූර්ණේ කියලා කියනවා. ආර්ය ප්‍රතිහාරය. ආර්ය නෙවෙයි අරහන්ත රහතන් වහන්සේකට තියෙන සුවිශේෂ හැකියාවක්. කවුරු මොනවා පෙන්නුවත් ඒ පෙන්වන දේ Tamanට ඕන දේ තමයි යා දකින්නේ. සුභයක් පෙන්වන්න හැදුවට ඒ සුභේටම අහුවෙන්නේ නැහැ. අසුභයක් පෙන්වන්න හැදුවට අසුභෙටම අහුවෙන්නේ නැහැ. එයාට පුළුවන් ඒකෙන් මනාපමනාප ඕන දෙයක් ඇති කරගන්න ඒක තමයි කරුණාව කියන්නේ. ඒක තමයි අපි වඩා ගන්න ඕනේ කරුණාව. එහෙම නැතුව අපි මේ හිතන මේ තමන්ගේම දරුවන් කෙරේ මේවා කෙරේ ඒ තියෙන ගතිය අපි කිව්වොත් අපේ දරුවෙකුට තියෙන ආශාව ඒක හොඳ දෙයක්. මොකද වඩන ලද දෙයක් නෙවෙයි වදන දරුවට ආස කරනවා කියන එක සහජාසනේ බැල්ලිත් කැමතිනේ බැල්ලිගේ දරුවාට. නහපුලත් කැමතිනේ නහපුලගේ දරුවා භාවනා කරලා ඒක ගන්න බෑ මේ බුදුජානනාංශය කියන භාවනාවට. පුළුවන් නම් ඔන්න නිදර්ශනයකට දෙනවා. ඔබම වදාගත්ත දරුවා කුරුඳුලේ පළවෙනි දරුවට යන්තම් ආදරේ ඒ වගේ සීළු දරුවන් කෙරෙමයි කිය කරපන්. සීළු දරුවන් කෙරෙම කරුණා කරපන්. ඒක කරන්න බෑ. අපිට පුළුවන් සිංහල බෞද්ධයට මෛත්‍රී කරන්න ප්‍රභාකරන් දැකපු ගමන් තද වෙනවා. ඌක කණ්ඩෝන මරණ්ඩෝන කියාගෙන තමයි නටන්නේ. ඉතින් මේගොල්ලෝ මෛත්‍රී සමිති සමාගම් පිළිවගෙන මෛත්‍රී භාවනා කරනවා. මේ මනුස්සයා මිනිසෙක් බව දන්නේ නැහැ. මේ මනුස්සයාත් අර වගේම අම්මා අප්පා දෙනකොට ඇතුළු වෙච්ච දායාවර පුතෙක් බව දන්නේ නැහැ. ඥාන දරුවන් රකින්න මිනිසෙක් කියලා දන්නේ නැහැ. අර මිනිසයා දකින්නකොට කොහෙට මෛත්‍රී භාවනා කරුවත් පරට්ටය ඇර. අර පරට්ටය ඇර. ඕකේ භයානක විදිහට කාලා තියෙන්නේ අපේ සංඝයා වහන්සේලා. සංඝයා වහන්සේලා හිතන මේ සිංහල බුද්ධ ආගමට රකින්න ගියාම මේගොල්ලන්ට මෛර වෛර කෙරුවේ නැත්නම් අපිට නිකන් ඇඟට උණ වගේ. කරප්පන් වගේ. මේ මේවා කියන්නේ කිරම හරියට බැනුම් අහලා තියෙනවා. මම මේ දෙමළුන්ගේ පැත්ත ගන්න හදනවා. එහෙම නැත්නම් ප්‍රබාගන්නේ නැහැ. මට දෙමළ සිංහල මොකුත් ඕනේ නැහැ. ඔතෙන් අපි තිබ්බනම් අපිත් ඔතන තමයි ඉන්නේ. ප්‍රභාකරන්ගේ බාප්පා පානදුරේදී එමණසෑ ඒ පළාතේ කෝවිලේ කපුවා. ඔක්කොමලා යනවලු වෙනදාට පේන හන්දේ. ඔය 1950 වලද මට මතකයි ඇති වෙච්ච දෙමළ කොහලාරදී මේ මනුස්සයා රත් වෙන පැහැින තාර බාල්දියකට ගිහලා දැම්මලු. ප්‍රභාකරන් පොඩි කොල්ල බලන හිටියලු මේ මොකද වෙන්නේ කියලා මෙතෙක් කල අපේ සීයා බාපට මිනිස්සු සැලකුවා පඳුරු බාල් කොටන් දුන්නා. කපුවයි කියලා. අද දෙමළෙක් කියලා උතුරන තාර බැරලයකට දැම්මා. ඉතින් මිනිහා හිතනවා තොපිටත් ඕකමයි මං කරන්නේ කියලා. ඉතින් ඒක අපිට ඕකුණා නම් අපිත් දෙන්න දෙන්න. ඒක නිසා අපි මේ කරුණා මෛත්‍රිය මේ බොහොම සීමා ප්‍රදේශයකට දීලා අපිට බලාපොරොත්තු වෙන්න බෑ එහෙම පැතිරිච්ච කරුණාවක් මෛත්‍රියක් නැත්නම් මෛත්‍රිය නිසා ද්වේෂහිත 100ක් යන්න ඕන කියලා අපි හිතන්නේ මොකද අපි කරන්නේ කරුණා මෛත්‍රිය මේ කොටස් වශයෙන් සලාක ක්‍රමයට ඉතින් ඒක අපිට ව්‍යාපාදයේ දුර වෙන්නේ සලාක ක්‍රමයට තමයි කොනක් ඉතුරු වෙනවා අපි කරුණාව කරනකොට අපි පරදුක්ඛේ සහන රස. අපිට සහනයක් දැනෙන්න ඕනේ. අපි කාට හරි හිතමු පාරණිය වැටලා ඉන්න මිනිසෙකුට කලන්තයලා තියෙන මිනිසෙකුට වතුර ටිකක් දෙනවයි කියලා. ග්ලූකෝස් ටිකක් දෙනවයි කියලා. ඒ දෙන වෙලාවේදී මේ මිනිසයාට හම්බෙන සහනේ දුක තියෙනකොට අපිට දුක දැනෙනවා වගේම මේ මිනිසයාට හම්බෙන සහනය කරුණාව කරන එක්කනාර විතර නෙවෙයි ලබන එක්කනාරත් ලැබෙනවා. ලබන එක්කනාර නෙවෙයි කරන එක්කනාරත් ලැබෙනවා. සාහන සැලසීමයි කරන්නේ. ඒක හරි ගියානෝ හරියයි කියලා හිත වෙහෙස ගන්නවා නම් එහෙම නැත්නම් මම කෙරුවොත් හරියටම හරියන්න ඕන කියලා හිත වෙහෙස සහිතව කරනවා නම් ඊට පස්සේ බලාපොරොත්තු දෙන්න ලැබිච්ච ගමන් අපේ හිතේ වෙහෙසක් ඉතුරු වෙනවා. හරියට කරුණා කාරණාව දන්නවනම් ඒ අපි කරන්න ඕනේ ඒ වෙලාවේදී මේ මනුස්සයා වැටලා තියෙන කම්පාව අනුව මට අනුකම්පාවක් වෙනවා මාත් මිනිස්සෙක් විදියට උදව් කරනවා මේ මං අත තිබ්බ නිසා සනීප වෙන්න ඕනේ මේ මනුස්සයා මට ස්තුති කරන්න ඕනේ ඒ මොනක්වත් මේකේ බලාපොරොත්තුක් වෙන්න බෑ ඒකයි එතන තියෙන කරුණාව කියන්නේ ඒක ලස්සනට සරුවචනanse පෙන්නනවා මේ විදියට කරුණාව වඩනවා කියන්නේ වඩන ලද සති සම්බොජ්ජංගය කරුණා චේතෝ විමුක්ති හරිය කරනකොට පිළිකුලේ පිළිකුල නැති ගතිය දකින්න පුළුවන් පිළිකුල නැති එකේ පිළිකුල දකින්න පුළුවන්. පිළිකුල අපිළිකුල දෙකම තියෙන එකෙත් පිළිකුල දකින්න පුළුවන්. පිළිකුල අපිළිකුල දෙකම තියෙන එකේ අපිළිකුල දකින්න පුළුවන් නිසා Tamanට හම්බ වෙනවා මේ දේවල් Tamanගේ වඩලද කරුණාව පන්නරේ තියාගන්න උපක්‍රම මිසක් Tamanගේ මාන්නේ වඩන්නවක්වත් තෘෂ්ණාව වඩන්නවක්වත් ආත්ම දෘෂ්ටි වඩන්නවක්වත් හේතු වෙනවා නම් ඒ කියන්නේ තාම කරුණාව වැඩිලා නැහැ. කරුණාව මට්ටමකට ඇවිල්ලා නැහැ. මේ නිසා මේ කරුණා භාවනාව කරන කරනකොට කුමක් පරමාර්ථ කරගෙනද මේ කෙනා කරුණා වඩන්නේ කියන එක අමුතු සම්බන්ධයක් බුදුහාමුදුරුවෝ පෙන්නනවා. මෛත්‍රී භාවනාව වඩනකොට සුභ පරමාහං කියලා කියනවා. සුභේ බලන්නේ හැම හැම දෙයකම තියෙන හොඳ පැත්ත. හැම අඳුරු වලාකුලකම තියෙන රිද්දි රේඛාව දිහා බලනවා. නැත්නම් ප්‍රමෝදයක් ඇති කරගන්න බලනවා කොයි දියාවත්. ඒක බොහොම පුදුමාකාර වටින දෙයක්. කරුණා භාවනා වඩනකොට ਸਰවඥංශය සඳහන් කරලා තියෙනවා කාට හරි රූප ධානය හමාර කරලා අරූප ධාන වල තියෙන ආකාසානං ඡායතනට යන්න පුළුවන් නම් ඒක තමයි කරුණා භාවනාවේ අන්තිමට තියෙන එක. මේ දෙක අතර හිතා ගන්න බැරි සම්බන්ධයක් තියෙනවා. ඒකයි මේ මිත්‍යාසාගත සූත්‍රයේ තියෙන වටිනකම සමතෙන් පටන් ගත්තට විපස්සනායෙන් යනවා විපස්සනාවට ගෙනියනවා පාර. විපස්සනා පටන් ගත්තට සමතට ගෙනියනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි සතිය වඩන්ඩ ආනපන ඉදිරියෙන් තියාගන්න පිම්බීම ඇකිලිමේ ඉදිරිය තියාගන්න නැත්නම් ඉඳගෙන ඉන්න ඉරියව්ව රූපාරම්මණය ගන්න අපි කායගත සතිය කියලා කියන්නේ කායගත සතිය අපිට 14 ආකාරයට වඩන්න පුළුවන් ඉන්න ඉරියව්වත් ඒක එකක් තමයි ආනපනෙත් එකක් තමයි ධාතු මනසිකාරයත් එකක් තමයි දෙතිස් කුණෙත් එකක් තමයි මේ විදිහට වඩනකොට දැන් අපිට ආනාපානෙට මූණ දුන්න නැත්නම් ආනාපානෙත් එක්ක මූණට මූණ දාලා දිගට පවත්වන්න පුළුවන් ගතියක් ආවා නම් අපි දන්නවා එතකොට අපි උත්සාහ ගත්ත ප්‍රයත්නය උත්සාහය සාර්ථක වෙලා තියෙනවා. දැන් මට ආනාපාන දිගේ යන්න පුළුවන්. එතකොට අපි මේ ආනාපාන දිගේ දිගින් දිගට දිගින් දිගට කටයුතු කරනකොට ක්‍රම දෙකකට යන්න පුළුවන්. එකක් තමයි මේ ලැබිච්ච ආනාපාන අරමුණ අරමුණේ নিমগ্ন වෙලා නීවරණ වලට එන්න දෙන්නේ නැතුව Tamanට ඒ අරමුණේම හිත බස්සගෙන ජීවත් වෙන්න පුළුවන් කාලයකට යම් කිසි සීමාවකට අපි කියනවා ධ්‍යානයකට සමාදිනවයි කියලා. ඒ කරුණා භාවනාවෙත් නැත්නම් ආනාපාන සති භාවනාවෙත් මේ රූප ධ්‍යාන ලබන්න පුළුවන්. කරුණා භාවනා තුනක් ලබන්න පුළුවන්. ආනාපාන හතරක්ම ලබන්න පුළුවන්. ආන්නෙම ලබාගෙන ඉන්න එකට අපි කියනවා සමත සමාධියක් ඇති කරන සමත සමාධියේ අරමුණේ කිමිදි වාසය කරනවා කියලා. විපස්සනා කරනවා කියලා කියන්නේ එහෙම කිට්ටු කරගත්ත, හාද කරගත්ත, ලං කරගත්ත, මූණට මූණ දාලා තියාගත්ත මේ අරමුණේ කාලානුරූප වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්න. ගොරෝසු තිබිලා සියුම් වෙන්නේ කොහොමද? අප්‍රියව තියලා ප්‍රිය වෙන්නේ කොහොමද? ප්‍රියව තියලා අප්‍රිය වෙන්නේ කොහොමද? ළඟ තිබිලා දුර වෙන්නේ කොහොමද? දුර තියලා ළඟ වෙන්නේ කොහොමද? තිබිලා නැති වෙන්නේ කොහොමද? නැති වෙලා මතු වෙන්නේ කොහොමද? මේ තියෙනවා මේ පේන්නේ කොහොමද කියලා මෙන්න මේ විදිහට මේ ආනාපානයට নিমগ্ন වෙලා එහි සමාධිගත ඉන්නව වෙනුවට මේ සතිය වඩන්න උදව් කළා වූ මේ ආනාපානයම පතුරු ගහලා බලන එකට මේ කියන්නේ. විස්තර කරලා බලන එක මේකේ තියෙන්නේ. විග්‍රහ කරලා බලන එක මේකේ තියෙන්නේ. විමර්ශන බුද්ධියට දාන එක මේකේ තියෙන්නේ. ආන්නේම කර කර ඉන්නකොට ඒ යෝගාවචරයට හම්බ වෙනවා මේ අරමුණ කලකොලපම් කරන්නේ නැතුව මේක හොඳට බලා හිටියොත් එන්නේ එන්නේ සමහර විටක මේක සියුම් වෙලා අතිසූක්ෂම වෙලා මේ ආස්වාද ප්‍රසවාස දෙක අතරමැද පොඩි හිස්තනක් පේන්න තියෙනවා. ඒ පුරුද්දපු පැලිර පේන පටන් ගන්නවා. ආස්වාසේ 100%ක්ම නතරලා තමයි ප්‍රසවාසයේ ඉන්නේ. ආස්වාදේ ප්‍රසවාසය අතර කිසිම නෑදෑ සම්බන්ධයක් නැහැ. ප්‍රසවාසයෙන් ආස්වාසයෙන් ඉස්සර 100%ක්ව ගණන් දෙනුමාර කරලා පොත වහලා අලුත් පොතක තමයි පටන් අරගන්නේ ප්‍රසවාසයේ. ඉතින් අර හුස්මට ප්‍රිය කරන එක නම් හිතන්නේ ආසල් ප්‍රසවාස දෙක එක දිගට යායට යනවායි කියලා. ඒත් එහෙම ගන්නෑ. මහසිසාරද ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අන්ධකාර ගිනි පෙලෙල්ලක් කරකවොත් අපිට ගිනි වලල්ලක් පේන්නේ. ඔතන ගිනි වලල්ලක් නැහැ. එතන තියෙන්නේ ගිනි පෙනෙල්ලක්. කරකන වේගය නිසා ඇහි තියෙන මායාව නිසා දෘෂ්ටි මායාව නිසා වලල්ලට පේනවා. ඉතින් ආනාපානයේ මේ වලලු කරකුණාට සම්පූර්ණ වෙන් වෙන් කරපු කෑලි පුරුද්දලා තියෙන්නේ. අන්නේ දෙක මැද තියෙන පැලිර හිදස දකින්න පුළුවන් නම් යෝගාවචරයට ඒක බයක් වෙන්නේ නැත්නම් ඒක දැක්කට සැක උපදවන්නේ නැත්නම් එහෙම නැත්නම් බීචිකාවක් ඇති කරන්නේ නැති හිටියොත් අන්තිමට සම්පූර්ණ ආනාපානෙම ගෙවිලා දෙක අතර හිස්තන විතරක් නෙමෙයි සම්පූර්ණ ආනාපානෙ කියලා හිස්තනට එනවා එහෙම නැත්නම් අපිට කියන්න පුළුවන් මේ ආස්වාස් ප්‍රසවාස කියලා එක දිගට ලණුවක් වාගේ දිගට පවතින එකක් තිබුණාට මේ කඩ කඩ වෙච්ච දෙයක් හැම කඩතොල්ලකම පැලිරක් තියෙනවා කියලා දකින්න එක රූපයේ අතරමැද අවකාශය දැකීම කියලා තමයි පොතේ සඳහන් කරන්නේ. රූපය කියලා කියන්නේ ගොරෝසු එක දිගට පවතිනවා කියලා හිතන දෙයක්. නෝ හොඳට ලං වෙලා හොඳට සාදර වෙලා බලහින්සොත් පේනවා. එහෙම මේ පුරුද්දපු දේවල් ඇර එක දිගට යාමක් නැහැ දිගට යාදෙන ගතියක් නැහැ යාදෙන ගතිය එන්නේ නිත්‍ය සංඥාව කියන එක නකට මේක අනිත්‍ය බව දන්නවනම් නිත්‍ය නෑ මේවා කියලා ඒක පුරුද්දලා හදපු දෙයක් කියන එක මේකට ඝන සංඥාව කියන වචනේ පාවිච්චි කරනවා ඝන සංඥාවෙන් තමයි අපිට මේ මම කරගන්න පුළුවන් උස්ම මගේ කරගන්න පුළුවන් හුස්ම මගේ ආත්මේ කරගන්න පුළුවන්. නමුත් මේ අල්ලන්න හදන හුස්ම රට උණු කැලලක් වගේ කුඩු කුඩු වෙලා යන එකක් නම් ඒ බව දකින්න පුළුවන් නම් මේ භංගුර බව දකින්න පුළුවන් නම් අර ඝනේ විස්තර වෙලා බලනකොට පේන්න පටන් ගන්නවා මේ හැම තැනම අවකාශ ධාතුව තියෙනවා. රට උණු කෑල්ලක අපිට පේන්නේ නැති වුණාට හැම තැනම අවකාශ ධාතුව තියෙන එකයි කරන්න පුළුවන්. අපි දන්නවා ආප්ප ටිකක් ඒ ආප්පතෝට දාලා තිබ්බහම හෙට උදේ වෙනකොට හැලිය පිටලා තියෙනවා. නමුත් කබලට දාපු ගමන් අතරමැදි ඉඹුබුලුම තියෙනවා. පුංචි පුංචි වාත බබුල තියෙනවා. ඒ වාත බබුල පුපුරනාට පස්සේ පේනවා මේක පැහෙනවා, පිප්පෙනවා කියන එකක් තියෙනවා. පිප්පෙනවා කියන්නේ ඇතුලේ තියෙනවා. වාතේ පේන්නේ. බැලුව බැලමට පේන්නේ පෙත්ත කපපු මුට්ටිය. මුත් මේක ඇතුලේ හුලං බුබුලු තියෙනවා. ඒක තමයි කබලට දැම්මට පස්සේ පිපුණාම මේ පිටි ටික තැම්බෙන්නේ ඒකෙන්. පිටි විතරක් දැම්මම තැම්බෙන්නේ නැහැ. අතරමැද තියෙන හුලං ස්තන තමයි. ඉතින් ඒක පුම්බලා ගන්නේ අපි අර ආප තාච්චයට ආප මේ ටික දාපු ගමන් චර්චර කාලෙ මේ පිපිලා ඉන්නේ. ආන් මේ වගේ හුදුවට භාවනා කරලා බලනකොට පේනවා ආනාපානෙත් එක දිගට yaadෙන දෙයක් නෑ. තැන් තැන් වල කඩතොළු පැලිරි. මේක හරියට කියන්නේ එක ආශ්වාසයක් ඇතුලේ ආශ්වාස 1000ක් විතර තියෙනවා. කැඩ කඩ කඩ කඩ වෙවි යනවා වගේ. අන්තිමට මේකට බය නැතුව බැලුවොත් මේ සියලු ආශ්වාස ප්‍රශ්වාස ගෙවිලා නැත්තම් නොදැනෙන මට්ටමට ගිහිල්ලා අන්තිමට පේන හිස්තනක් විතරයි. ඒකට අපි කියන අවකාශ ආකාශ ආකාසානංචායතනෙ කියලා. අරමුණක් තියා හොඳට බලහිටියෝ පේන්නේ බොහොම ඝන ඝන බහල දිගක් උසක් නැත්තම් ත්‍රිමාන රූපයක් කියන එක හොඳටම ලං වෙලා බැලුවොත් ඒක කුඩු කුඩු වෙලා යන්න පටන් ගත්තාම ඒක විශාල අවකාශයක පැතිරිච්ච පුංචි කුඩු තොගයක් කියලා පේනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි මේ ශාලාවෙන් ඔක්කොම අයින් කරලා අපි මේ ශාලාව ඇතුලේ හයිඩ්‍රජන් පුරවපු බැලුන් ටිකක් දානවා අපි උත්සවයකට. ඉතින් හැම තැනම මේක පාවෙනවා. ඉතින් පොඩි ළමකට අයිල් වෙලා බැලුවොත් එයා බලන්නේ මේ එක එක වර්ණ බැලුම් පාවෙනවනේ. කාටවත් කවදාකවත් බෑනේ මේ බැලුම් දෙකක් අතර නැතිනේ හිස්තනේ ළමයට බලන්න. බලන්නෙත් නෑනේ. අපි කියන්නේ බැලුම් මෙච්චර තිබුණා උඩ බැලුම් බිම් බැලුම් යට බැලුම් කියලා බැලුම් જાති ගොඩක් තියෙනවා. ඒ নানা ප්‍රකාර බැලුම් බල බල හිටියට දෙක අතර මැද හිටනක් දකින්න පුළුවන් ඒද වැඩි හිටි බාලෙක් තියා වැඩි හිටියෙක්වත් බලන්නේ නැහැ. එයාට බේනේ පාවෙන දේවල් මිසක හිතන බේන්නේ නැහැ. දවස් තුනක් ගියාට පස්සේ බැලුව හුලම් බහලා බිමට වැටුණා කියලා හිතන්න. දැන් මොනවද පේන්නේ? දැන් කියනවා මොකක් නැහැ කියලා කියනවා. නමුත් මොකුත් නැත්තේ නෑනේ මේකේ තියෙනවනේ හිස්තන. අපේ හිත කද්දාවත් දකින්නේ. අපි දකින්නේ මුත්පේන්තු කාමරයක් තියෙනවා මොකක්වත් නැහැ. ඒ වගේ තමයි අපි අරමුණක හොඳට ලං වෙලා බැලුවොත් ඒ අරමුණේ එන්නේ එන්නේ එන්නේ ඉතිර පැතර වැඩෙනකොට අපි කියන පතුරු ගහලා බලනවායි කියලා මේක ඇතුලේ තියෙන අවකාශය දකිනවා. අන්නේ අවකාශය දැක්කට පස්සේ ඇත්තට මේ ළඟදී දැන් අවුරුදු 30ක විතර කාලේ භෞතික විද්‍යාවට සිද්ධ වුණේ ඕක තමයි. භෞතික විද්‍යාව මේ අණු, අංශු, පරමාණු, පරමාණු වල කුඩා කොටස් වලට කඩලා කඩලා බලනකොට ඒකවල දැන් ප්‍රකාශ කරනවා ඒකේ දෙයක් නැහැ ශක්ති පුංජ වගයක් විතරයි තියෙන්නේ. අපි ඉස්සර දේවල් කියලා තිබුණ දේවල් දේවල් නෙවෙයි. ඒක හොඳටම පුංචිම කරලා බලන මයික්‍රෝ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකේ තාල බලපුවාම ශක්ති විතරයි තියෙන්නේ කියලා. ඉතින් ඒකට මේ දෙයක් ශක්තියක් පාටපත් වෙනවා ශක්තියක් දෙයක් පාටපත් වෙනවා කියන එක අද්‍රව්‍යෙන් ද්‍රව්‍ය මැවීම සහ ද්‍රව්‍යෙන් අද්‍රව්‍ය මැවීම කියලා අපේ ලොකු සංහසේ පොතේ ලියලා තියෙනවා. ඉතින් ඉස්සරහා පිහිටුවේ ද්‍රව්‍ය වෙනම ලෝකයක්, අද්‍රව්‍ය වෙනම ලෝකයක්, ද්‍රව්‍යෙන් අද්‍රව්‍යයට සම්බන්ධයක් නැහැ. අද්‍රව්‍යෙන් ද්‍රව්‍යයට සම්බන්ධයක් නැහැ කියලා. නමුත් පසුගිය සතවර්ෂයේ පහළ වෙච්ච අයින්ස්ටයින් හොයාගත්ත E mc2 කියන සමීකරණය කියලා කියන්නේ මේ ශක්තිය සහ ද්‍රව්‍ය අතර සම්බන්ධයක් තියෙනවා. ද්‍රව්‍ය ශක්ති බාටපත් වෙනවා, ශක්ති ද්‍රව්‍ය බාටපත් වෙනවා. අන්නේ මාරු වෙන තැන, මල පනින තැන, ඉර පන්නන තැන, මල් පැන්නුම් කරන තැන පුදුමාකාර මායාකාරයි. මේ පිනිච්ච ආනාපානෙ මේ නොපිනී යන හැටි. කොච්චර මායාකාරද කියනවනම් සමහර මේ වෙලාවේ බය වෙලා හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. මේ හුස්ම නැති උනායි කියලා. තව සමහරු නිින්දට වැටෙනවා. තව සමහරු සැක කරනවා නී මේ පිනිච්ච ආනාපානෙ නැති උනා. මේ සතිය කැඩීමක්ද? සීල කැඩීමක්ද? සමාධිය කැඩීමක්ද කියලා මේක කවදාවත් මේ අයින්ස්ටයින් කියපු එකට නම් අපි විශ්වවල විභාගේ ලියලා ලකුණු ගන්නවා. මේ මේ භාවනා කර කර හිටපු අරමුණ මෙහෙම ගෙවෙනකොට අපි හිතන එක গুপ্ত ධර්මයක් ඒක ගූඪ ධර්මයක් මොකක් හරි පටලවිලක් වෙන්න ඇති කියලා ඒකට පුදුමාකාර සැප උපදවනවා. සැක උපදවනවා. මොකද මේ අස්පනා අපිට පේන දේ පිළිගන්න අපි කැමති නෑ. ඒ තරම්ම නිත්‍ය සංඥාව. මේ ගත්ත දේ නිට්ටයයි සුඛයි සුබයි කියලා අල්ලනවා. භාවනා කරන්න නැවත නැවත භාවනා කරන්න නැවත නැවත භාවනා කරන්න කරන්න කරන්න පේන්න පටන් ගන්නවා. අපි මොන අරමුණකට හිත යොදලා ගත්තත් ඒක දිගේම බලාගෙන ඉන්නකොට ඒ අරමුණ තුල මේ හිස් බවක් එහෙම නැත්නම් ඒක තුල අතර මේ බැලුම් දෙකක් අතර මැද හිස් තැන වගේ. අහසේ හඳ මේ බලාකුළු නැතිලා බැලුවොත් අපි තරු විතරනේ දකින්නේ. තරු අතර මැද හිස් තැන කවදාකවත් දකින්නේ නැහැ. ඒක බලන්නෙත් නෑ අපි. අපිට කියන්න තියෙන්නේ තමන් පිච්ච මල්ලි හිච්ච නිල් තනකොළ පිට්ටනියක් වගේ යහත අන්න බලන කොච්චර ලස්සනද රැයට. අර නිල් තනකොළ පිට්ටනිය අපිට පේන්නේ අපිට පේන්නේ අර සමම්පිච්ච මල් ටික තමයි මුළු ලෝකෙම අපිට පේන්නේ ඔය තියෙන දේ. නමුත් ඒ තියෙන දේ තියෙන්නේ විසිරිලා. අතරමැද හිගත් තියනවා කියන එක තමයි අවකාශය කියලා කියන්නේ. ඒ නිසා රූප ධාතු, පඨ වියාපෝ තේජෝ වායෝ කියලා ආස්තික හතරක් තියෙනවා. ඒක විසිරලා තියෙන්නේ නාස්තික වූ අවකාශය. ඒ නිසා රූප ධර්මයේ සම්පූර්ණ කරන්න නම් රූපේ දැක්කයි කියලා කියන්න නම් අපි පඨ වියාපෝ තේජෝ දකින්න වගේම මේක පිහිටලා තියෙන පසුබිම නැත්නම් මේ චිත්‍රය ඇඳලා තියෙන canvas එක ඒක තමයි අවකාශය කියන්නේ. අපි ඒකට පුදුම බයයි. අපේ මේ ඉඳුරන් ඇහ කන දිවනාශය කවදාකවත් ඒකට යොමු කරන්න බෑ. යොමු කරන්න පුළුවන් මේ හැප්පෙන, ගැටෙන, ඉංජිත කරගෙන, පන්දන කරගෙන, රුප්පණය කරන රූපේ විතරයි. ඒක නැති වෙනකොට අපිට පේන්නේ පාළු වුණා, තනි වුණා, ආගියතක් නැති වුණා, කරකොලත ඇරියා වගේ පේන්න පටන් ගන්නවා. නමුත් හිතන්න කවදා හරි අපිට කරුණා භාවනාවෙන් කෙලපැමිණෙන්න ඕනේ නම් අපිට නිදර්ශනයක් වශයෙන් කියන්න තියෙන්නේ. භාවනා කර කර ඉඳලා සම්පූර්ණ තමයි භාවනා කරපු අරමුණ දැක දැක දැන දැන ගෙවෙද්දී උට නිින්දට වැටෙන්න දෙන්නෙත් නැතුව සැක කරන්නෙත් නැතුව ආයි හුස්ම ගන්න යන්නෙත් නැතුව මෙන්න මේකට සමවැද ගන්න පුළුවන් වුණා නම් මේන හිස්තනත් රූප ධර්මයක්මයි රූපේ අභාව ප්‍රඥප්තිය රූප නැති පැත්ත. ඒ නිසා මේක දන්නේ නැතුව ඇති පැත්ත අල්ලන්න බෑ. අපි මෙතෙක් කල සංසාරෙම අවිද්‍ය ඇති පැත්ත අල්ලලා. ඇති පැත්තේ තමයි අනිච්චන් දුක්ඛන් අනත්තන් ඔක්කොම තියෙන්නේ. මේ අවකාශයේ කොහොද අනිච්චක්? අවකාශයේ කොහොද දුකක්? අවකාශයේ කොහොමද අනත්තයි? නමුත් අපි ඒකට යන්න කැමති නෑ. අර රූපේ අල්ලගෙන මේ අප්පා දීපු ඉඩම, මේ අම්මා දීපු තැල්ල, ඉති ඌ අල්ලගෙන බදාගෙන ඉන්නවා මිසක්කා උන්දලට වෙච්ච දේ පොඩ්ඩක් බලන්නකෝ. ඉඩම් දීලා අප්පා ගියා. හත් මාල හත දීලා තැල්ලක් දීලා අම්මත් ගියා. අපිට පේන්නේ අපිට අම්මා ගියාට මල්ල මාලේ දීලා ගිහිල්ලා තියෙනවනේ. ඒක අල්ලගෙන ජීවත් වෙනවා. කවදා හරි දකින්න පටන් අරගත්තොත් ඒ වගේ මේ අල්ලගෙන තියෙන හැම රූපයක්ම බින්දෙන සුළුයි. මේ අචන්සා චා ස්වාමීන් වහන්සේ කියනවා මේ දීලා තියෙන වතුර වීදුරක් පෙන්නලා මේක වැටුණාම මොකද වෙන්නේ? කුඩු කුඩු යනවනේ. දැන් ඔතන සීදිත් කැඩෙන සුළු ගතිය ඕකේ තියෙනවනේ දැන්. කැඩිලා නෑ තව. වැටුනොත් මොකද වෙන්නේ? ඒ නිසා ওই වීදුරුව කියන්නේ කැඩෙන සුළු දෙයක් කියලා දන්නවනම් ඕකේ කැඩුනයි කියලා ඔච්චරම නටන දෙයක් නැහැ ඒකේ මේ ගුරුම් භාෂාවක ඕක ලස්සනට කියනවා. ඒ කියනවා නිච්ඡං අනිච්ඡන්ති සමනා වදන්තේ ගටම්බි බින්දේ කලහං කරන්තේ කිය. ශ්‍රමණයෝ කියන්නේ අපි පැවිද්දෝ නිතරම අනිච්ඡං අනිච්ඡං අනිච්ඡං කියලා නිත්‍ය පතාක නිත්‍ය වශයෙන්ම අනිත්‍ය දේශනා කරන කට්ටියලු. නිච්ඡං අනිච්ඡන්ති පදන්ති සමනාව. ඒ උනට gedara තියෙන කලේ කැවකාරයක් නැති කැඩුනොත් ඌට ගහනවා. ගටම්පි බින්දේ කලහං කරොන්තේ. ඉතින් ඌ අනිච්ච කියන එක අනිච්ච කලේ කියන එක බින්දෙන දෙයක් නේ. ඌට කැපකාරට ගහන්න ඕනේ නෑනේ. ශ්‍රමණියෝ නිටතරම නිත්‍ය වශයෙන්ම අනිත්‍ය විදේශනා කර කර ඉන්නවලු. හැබැයි කලයක් හරි කැඩුනොත් කැපකාරයදී ඌත් එක්ක රණ්ඩු කරනවා. දී තියෙන වගේ කවි පොතක්ම තියෙනවා. මේ ඒකට කියන්නේ මේ සංඝ ජෝක්ස් කියලා. මම විසතෝගයක් නැතිනවා මම එකයි කියන්නේ. ඕගොල්ලන්ට ගොඩක් කල්යයි ඒක පුරුදු කරන මම දැන් අවුරුදු 30ක් විතර ඉඳලා ඇට්ටුවම් බහලා තියෙනවා දැන්. මට ඕන වුණා තුන ඇත්තට මේ පොත සිංහලට දාන්න මට මයි බුරුම් භාෂාව මදි ඒකට. ඒ අවුරුදු 2500ක් තිස්සේ මේ සංඝයාගේ තියෙන ජෝක්ස්. ජෝක්ස් කියලා සංඝයාගේ විහිළුකාරයෝ කරන දේවල්. අපි මහා ලොකෝට කියාපානවා ලෝකෙට නිච්ච අනිච්ච අනිච්ච අනිච්ච අනිච්ච ඕක අනිච්ච නිපාතකම්ම ඕක අනිච්ච නිපාතකම්ම හැබැයි gedara තියෙන කලේ ගැටිච්ච දවසට කැපකාරයට ගන්න. කැපකාරතේ කලහ කරනවා. අපිත් බයිලාව උච්චකම තමයි. ඉතින් කවදා හෝ අපි දන්නවා මගේම දරුවා මගේ අත උඩ මැරිලා ගියත් මම පස්සේ මැරිලා ගියත් මැරෙනවා. ඉතින් ඕකේ ආය ඕකට මේ මම මේ දරුවට අනුකම්පාව නිසායි මේ මං අඬන්නේ කියලා කිව්වනම් මේ සාරිපුත්‍ර සාන්ති ඔලොප්ප ඔලොප්ප ඔලොප්ප ගාලා hina වෙනවා අනේ තෝපිට කරුණා භාවනා කරන්න මුදයක් ඕක. එහෙමනම් කොහෙද වෙහසක් ඉතුරු වෙන්න පුළුවන්. වෙහසක් ඉතුරු වෙන්න නම් දැනගන්න ඕනේ මේ දකින හැම රූපයකම ඒක ගෙවුනට පස්සේ නැත්නම් ඒක හරහා බැලුවට පස්සේ ඒක තියෙන හිස්තන දැකලා කවදා හරි හිතනද එම ආනාපාන සතිය ගෙවුනයි කියලා හිතමු අපි ඒක ඒක අරමුණක් ගමු ඒකට කතාව ලේසියි. පිම්බි මැකිලිම ගත්තත් එච්චරයි ඉන්න කය දකයි. ඒකට බය වෙන්නෙත් නැතුව, නිින්දට වැටෙන්නෙත් නැතුව, සැක කරන්නෙත් නැතුව එතන හුතුවට සමවැදිලා දැන් මේ මොනවත් නැති තැන ඉන්නකොට මේ ඝර්ෂණය කියන්නේ කවදාකවත් වෙන්නේ නැහැ. ගැටුම කියන්නේ කවදාකවත් නැහැ. දෙයක් තිබුණොත් නේ ගැටුම තියෙන්නේ. දැන් මං ඉන්නේ කම්ෆර්ට් සෝන් එක නැත්නම් පහසු තැනක. එහෙම නැත්නම් මං ඉන්නේ ඝර්ෂණයේ අඩුම තැනකට රීස්ට්‍රික්ෂනල් පාත් එක කියලා. කාටද කල්පනා වෙන්නේ? ඔක්කොමලා හිතන්නේ අනේ භාවනා කන්තුන අරමුණ නැති වුණා. ඉස්සරහට යනවත් දන්නේ නැහැ. පාසලට යනවත් දන්නේ නැහැ. මේක සමතේද දන්නේ නැහැ. විපස්සනාවක් දන්නේ නැහැ. මේ භාවනා අන්තර කරලා හෙට ධම්මජීව හම්බුදලා අහලා හම්බෙන්න ඕනේ. මේ මොකද උනේ කියලා දැනගන්න කියලා එතනම භාවනා නැතර කරලා ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ඒක තමයි ස්වභාවය. බුදු කෙනෙක් පහළ නොවුණා නම් බුද්ධ ශ්‍රාවකයෙක්ගේ බුද්ධ ධර්මය ඇහුවේ නැත්නම් අපි අතේ තියෙන දෙයක් අතේ තියෙන දෙයක හිස් තැන නැත්නම් ඒක අවකාශයේ දකින්නකොට ඒක අපිට පේන්නේ ව්‍යසනයක් විදියට. අපිට ඒක පේන්නේ අභද්‍ර දෙයක් විදියට, අවමංගල්‍ය දෙයක් විදියට. ඉතින් අපි තැවෙනවා. නමුත් කවදා හෝ මේ කොච්චර මේක මේ පෙනෙන විදියට ගතියට තිබුණත් ඔය පේන උඹත් මැරෙනවා. ඔය පේන වස්තුවත් මැරෙනවා. ඔක දැනටමත් මේ මරණේ සංඥාව තියෙනවා. ඒක නිසා කරුණා කරපං ඕන කෙනෙකුට කරුණා කරපන් හැබැයි මේ මට සියලු බලතල තියෙනවා මම කොහොමට හරි මේක බේර ගන්නවා කියන දැඩි මතද හරි වෙන්න එපයි කියන. නිසා කරුණාවේ තියෙන වංචනික පැත්තක් තියෙනවා. කරුණා මුකේන දෝසං වංචේති කියලා කතාවක් තියෙනවා. ඒක පෙන්වන්නේ මෙහෙම ඒක හරිම අමාරු තත්ත්වයක්. අපි හිතමු අපි ඒකේදර අපි එහෙම නෑදෑයෙක් දැන් මැෂින් එකේ ජීවත් වෙන්නේ හොඳටම හුස්ම ගන්න විතරයි වෙන මොකක්වත් බෑ. දැන් මැෂින් එකේ දාලා ඉන්නකොට අපි දන්නවනේ මැෂින් එකේ දාලා හිටියට බිල නගිනවයි කියලා. එන්නෙත් නෑනේ ඔය ආපහු. එතකොට මොකද්ද වෙන්නේ? දොස්තරලා අහනවා නෑයින්ගෙන් මෙයාගේ අන්තිම ගාතු පත්‍රයක් තියෙනවද කියලා. නෑ. එහෙනම් නෑදෑය මොකද කියන්නේ? ඉතින් නෑදෑයනි කියන්න වෙනවා මේ මේක රූකඩේ මෙහෙම ජීවත් කරනවද නැත්නම් ප්ලග් එක ඕෆ් කරනවද කියලා. ඕෆ් කරුවොත් බිල්ල නතර වෙනවනේ එතන. මැෂින් එක ඕෆ් කරනවනේ. ඉතින් මේකට කියන්නේ යුතනේසියා කියලා. කවුරු හරි මේ පණ අදිමින් ඉන්න වෙලාවේ ස්වභාවික මරණයේ මරණයට යන්න දෙනවා වෙනුවට අපි නෑකම සලකලා මට පුළුවන් අයිතිවාසිකමක් වෙන මේ මගේ තාත්තා මම තීන්දුව කරනවා මැෂින් එක ඕෆ් කරන්න. කුරුම පඬිස්සනාචේ කියනවා ආනන්තරි අකුසල කර්ම සිද්ධ වෙනවා කියලා. තමන්ගේ පියා මරපු අකුසල කර්මය සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී බලන්න ඉන්නත් බෑනේ. ඇයි මොකද මගේ තාත්තා නිසා නැත්නම් එහා ඇඳේ ඉන්න එක නම් මට ප්‍රශ්නයක් නෑ. නැත්නම් අල්ලු වෙන ස්පිරිතාලෙක ඉන්න කමක් නෑ මට ප්‍රශ්නයක් නෑ. ඒකට මම යන්නෙත් නෑ. මේ මගේ යන හැඟීම නිසා හිතවත් වෙන හැඟීම නිසා බලානින්න බැරි නිසා ලම්ගක් කරලා නැන්නේ බලානින්න බැරි නිසා බිල නගින නිසා ඕෆ් කරනවා. ඒක නිසා ඒ වැඩේ කරන්නේ මගේ එකම නිසානේ. ඒක තමයි අපි හිතන්නේ අනුකම්පාව කියලා නෑ. ඒක නිසා අපිට වෙන්නේ අනුකම්පාව නිසා වෛචනික ධර්මයක් ඇවිල්ලා අපි ද්වේෂ කරලා අපි මේ නිකම් මැරෙන්න ඉන්න මනුස්සයා චේතනාපූර්වක මරලා අකුසල කර්මයක් රැස් කරගන්නවා. ওই මහසිසඩෝ නැති වෙනකොට අවුරුද්දකට වැඩි කාලයක් ඔයගේ ভেජිටබල් වෙලා හිටියා. ඉතින් කොමල ස්වාමීන් වහන්සේලා දන්නවා මේකට විනිශ්චය කරන්න යන නරකයි කියලා. දොස්තර මහත්තයා ආවා. ඒ ස්වාමීන් බලාගෙන ඊට පස්සේ ඔක්කොමල අවසාන ගෞරවය දක්වලා යන්න මම දෙනවා වැඩි. සංඝයා වහන්සේලා අත තියන්න එපා මේක. ගිහිල්ලා මැග්නීසියම් සල්ෆේට් ඉන්ජෙක්ෂන් එකක් දුන්නා ඉවරයි. ඒ දොස්තර මහත්තයා කර්ම රැස් කරනවා. සංඝයා යන්නේ නැහැ. මොකද සංඝයාට පුළුවන් දැනගන්න මේ මහසි සෑඩෝ කියලා කියන්නේ සදාතනික ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. ඉතින් මෙතන ඉවර වෙන්න ඕනේ. ඉවරයි. ඒක දොස්තර මහතර බයින්ට යන්නෙත් නෑ. මේගොල්ලෝ ඇඟිල්ල දාලා පව් ගාර ගන්නෙත් නෑ. ඒ නිසා අපි කරුණාව ගැන කියනකොට කියන තියෙන්නේ පෙමතෝ ජායති ශෝකෝ. අපිට එන හරියක් දුක් එන්නේ අපි ප්‍රේම කරපු එකයි. අපි ප්‍රේම කරපු නැති කෙනෙක්ගෙන් කවදාකවත් දුකක් නැහැ. ඒ වගේම අපි ප්‍රේම කරපු නැති අය ගැන භාවනා කරන්නත් එපයි කියලා තියෙනවා වැඩක් නැහැ. මොකද ඒගොල්ලන්ගේ දුක එන්නේ නැහනේ. එන්න තියෙන මේම ප්‍රේම කරපු අය ගැන තමයි. ඉතින් අපිට කිව්වොත් මේ භාවනා කරලිවලා ඒ ප්‍රේම කරපු අයටත් නැත්නම් හිතන් හිතවන්ත කියලා කියනවා මජ්ජත් කියලා කියනවා අහිතවත් කියලා තුන් කොටසක් ඉන්නවනේ සත්තු. හිත මජ්ජත් අහිත කියලා මේ ඔක්කොටම සමහිත දැම්මයි නැත්නම් මේ හිත කට්ටියත් එක්ක ජීවත් වෙනවයි කියන එකේ මහ විශාල පරාශයක් තියෙනවනේ පෞල් කණායට. අමුදරුවන් රකින්න අයට. නෝ සරුවච්චන් ආචාර්ය එහෙම එකක් තියෙනවද කියලා බලන්න. මේ හිතවත් මේ මැදහත් මේ හිතවත් කියලා. නෑ. විසාකාවගේ හොඳම මිනිබිරියක්. හොඳම හොරතල් කෙල්ලක්. පොඩි කාලේ පැමරනවා. දැන් විසාකාව කියලා කියන්නේ සෝවාන් උත්තමාවිය. ඉස්සాత බැඳගෙන අඬනවා. ඉස්සాత බැඳගෙන අඬලා ආදාහන ඉවර කරලා එන ගමන් දැන් වගේ මරණක් වෙච්ච ආමතුරුගේ දෙට වඩම්බල පහන්සුකුල දීම කතාවක් නෑ. වැඩි ඉවර කරලා එන ගමන් බුදුහාමරට කියනවා අනේ බලන්න ස්වාමීන් මට දරු කොච්චර දෝ ඉන්න මෙච්චර හොර තල් කෙල්ලක් හිටිනේ අනේ මරණනේ ස්වාමීන් කියන්නේ ඉතින් බුදුන්වහන්සේ කතා කරලා අහනවා විසාකාව. දැන් මේ සුවේ මේ මේ සනත් නෝර කී දහස් කෙනෙක් ඉන්නවද? අට කෙලක් ඉන්නවා ස්වාමීන් වහන්සේ. මේ අට අටකෙලම දරුව වෙනවට මොකද අනේ සවාසේ ඒත් මට මදි කියලා. එයාගේ තියෙන දරුවෝ බලමන් අටකෙලක් දරුවෝ නම් දවසට කී දහයක් මැරෙනකොට කී දහයක් අඬන්න වෙනවද කියලා. පිස්සු කිලි නැතුව ගෙද කියලා බත් වෙන කාලා පුදියගෙන කියන. මේ සෝවාන් අම්මන්නේ සෝවාන් උත්තමාවියක් මගේ අම්මන්ඩි කියලා කියුණාට ඒක තරහට කියන වචන නෙවෙයි අම්මට රාදට කියන්නේ අම්මන්ඩි කියලා තමයි. ඉතින් මේ වගේ වෙනකොට අපි මේ කරුණා භවනාව හරහා අපිට මල පනින වෙලාවේදී කරුණා කරපු එකට ද්වේෂය එනවයි කියන කතාව අහන්න කවුරුත් කැමති නැහැ. ඒක නිසා නිත්‍යපකරණ පොතේ තියෙනවා වංචනික ධර්ම රාශියක්. ඒකේ කියලා තියෙනවා මෙත්තා මොකේන රාගං වංචේති කරුණා මොකේන දෝසං වංචේති අපි කාට හරි මෛත්‍රී කරන්න ගියොත් නැත්නම් මෛත්‍රී චේතනා කරන්න ගියොත් ඒ කෙනත් එක ආකර්ෂණයක් ඇති වෙනවා හිතේ. ඉතින් බැරි වෙලාවත් ඒ මෛත්‍රී කරන එක නා විෂභාග කෙනෙක් නම් පුරුෂයෙක් වශයෙන් ඉච්ඡාට මෛත්‍රී කරනවා නම් අනික් කෙනාට වැඩි ඉච්ඡාට මෛත්‍රී කරන්න ලේසි. හැබැයි යතින් හිමීට රාගේ වැඩ කරනවා. ඒක නිසා කියනවා මේ කරුණාවට මේ සම්බන්ධ මෙත්තාවට දැන් ඔය සයිකියාට්‍රික්ස්ලා කරනවානේ කවුන්සලින් කියලා එකක් එහෙම නැත්නම් ෆ්‍රී ඇසෝසියේෂන් කියලා පිටුනක් අපිට කරා. හම්බෙලා උපදෙස් දෙනවානේ. ඒ උපදෙස් දෙනකොට හුඟක් වෙලාවට ඒ පිරිමි කෙනාට කාන්තාවක් දෙනවා නම් උපදෙස් හුන්නට හුඟක් දෙනවා ඒක. ඒකේ තියෙන ආකර්ෂණ වැඩි. කාන්තාවන පිරිමියගේ ආකර්ෂණ වැඩි. ඒකල සනීපුණයි කියන්නේ. සනීප වෙච්ච ගමන් අර පුරුෂයා කරේ හෝ ස්ත්‍රියා කරේ පුදුමාකාර බැඳීමක් එනවානේ. මට තිබුණේ මේ මානසික අසහන අනේ මේවා නැති කරයි කියලා. දැන් ඊට පස්සේ මේක ගලවන්න මොකද්ද තියෙන්නේ? පුළුවන් වෙයි කියලා හිතනවාද මේ කොහොල්ල නම් පුළුවන් පොල් තෙල් ගලලා දාන්න. මේක ගලවන්නේ මොකේද? අන්තිමට වෙන්නේ පිසියක් අසහද වන්දින්න වෙන්නේ විතරයි. වෙලා තියෙන්නේත් එච්චරයි අද. ඒ මේක ගලවන්න බෑනේ. අර මෙල්බන් ඉන්න එක්කෙනෙක් කියනවා ස්වාමීන් වහන්සේ මමත් මේ වැඩේ පටන් ගත්තා මට දැන් තේරෙනවා කියලා මේකේ තියෙන භයානකම. හැම කෙනාම එනවා මගෙන් කමටහන් සුද්ධ කරන්න ප්‍රශ්න අහන්න මම දන්නවා මට උත්තර දෙන්න පුළුවන්. දීපු ගමන් ඒ පුද්ගලයා පුදුමාකාර බැඳීමක් මේ අම්මා තාත්තට වගේ එකක් නෙවෙයි. විශාල බැඳීමක් එනවා. ඊට පස්සේ ඒ මනුස්සයත් අසරණයි. දැන් මේක උපදෙස් දෙන එක නා දන්නේ නැත්නම් කොස් කපන්න ඉස්සලා පොල් තෙල් ටිකක් අතේ ගාගෙන ඉන්න ඉවරයි. එයා ළඟට වෙන කෙනෙක් යනවටවත් කැමති නැහැ. ඒ නිසා අපි මේ මේ අල්ලගත්තට මේ ලේසි අල්ලගන්න කමාරු කියලා හිතන්නේ අල්ලගත්තේ ගලවන්න ගිය දවසේ තමයි ඕන්න කට්ටියට තේරෙන්නේ මේ කොහොල්ල ගා ගන්න එකයි මජං ගා ගන්න එකයි ලියන එක ලේසි නෑ. ඒ නිසා ඔක්කොටම සමසේ මෛත්‍රී කරනවා කියලා හිතන්නේ. ඒක කිසි කෙනෙක් නෑ නේ ඔයාලත් එහෙමයි මෙයාලත් එහෙමයි සමසේ කරන්නේ. ඒක කරන්න නම් සති සම්බොජ්ජංගේ භාවනා කරන්න කියනවා විවේක නිස්සන විරාග නිස්සන නිරෝධ නිස්සන පටිච්ච ගන්න පස්සේ. මේ සතිය මට ආවත් සතිය මගින් ගියත් සමානයි. මේ මනසට මම උපදේශයක් දෙන්නේ ඒක සුව වෙන්නත් පුළුවන් සුව නොවෙන්නත් පුළුවන්. ඒක ඉතින් ධර්මයේ කියලා දෙනවා මිසක මට එයත් එක්ක වෙන ප්‍රේමයක් නැහැ. එයත් එක වෙන මේ ඕගනික් කනෙක්ෂන් එකයි අනිත්‍ය සම්බන්ධයක් නැහැ. ඉතින් එහෙම කරන්න බෑනේ අපිට අපි හැම වෙලාවෙම තෝරාගන්නේ මොකක් හරි අපිට ලාභය සත්කාරය තියෙන කෙනෙක් නේ අපි උදව් උපකාර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකට යටහිතේ තියෙන මොකද්ද නැත්නම් යථාර්ථේ නෙවෙයි යථාර්ථේ මොකද්ද? අත්තත්ත පඤ්ඤා සුචි මනුස්සා. ඒකෙන් මට යමක් ලැබෙයි. කියන අඩු ගන්න කියනවා බණක් කියනකොට මේ මිනිස්සු අඩු ගානේ සාදුකාර දෙයි කියලා හිතුවත් ධර්මයට අගෞරවයක් කියලා. ඒ ඕන්නේ මේක බුදුහාමරගේ ධර්මයි. ධර්ම ගෞරවය ඇති කරනවා. මාත් කියනවා දෙන්න සාදුකාරයක් කියලා. මොකද ධර්ම ගෞරවය. හැබැයි මේ මේ මට නෙවෙයි. එහෙම දෙන්න අපි කවුද? සාරිපුත්‍ර සාංශලා නම් ඔන්න අයිතිවාසිකමක් තියෙනවා ධර්ම සේනාධිපති. බුදුරජාණන් කාටවත් අයිතියක් දීලා නැහැ. ඒ ධර්මය අපි ඉගෙන ගත්ත තාලට අනික් අයට යනවා. ඒක වෙනම දෙයක්. නමුත් ඒකෙන් බැඳීමක් ඇති කරගත්තොත් ඒ නිසා කරුණාව කඩන කෙනා යම් වෙලාවක තමයි තේරෙනවා නම් මේ දේ හරියටම හරියන්න ඕනේ. වැරදුනොත් හිත වෙහෙස වෙනවයි කියලා. හිත දුක් කරදර ගන්නවයි කියලා. ඒක නිවේ කරුණාව කියලා කියන්නේ මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමේ අතරවාරේ එක පුරුකක් විතරයි කරුණාව කියන්නේ. මෙත්තාව එක පුරුකක්, කරුණාව එක පුරුකක්, මුදිතාව එක පුරුකක්, ඔක්කොම බැරි වෙච්චාම උපේක්ෂාව තියාගන්න ඕන. හරියන්න පුළුවන්, වැරදින්න පුළුවන්. මට පුළුවන් පරිමේ කරනවා. හරියා යුතුයි කියලා හිතෙන්නෙත් නෑ. වැරදුනා කියලා පශ්චාත්තාවයක් එන්නෙත් නෑ. ඉතින් ඒක නිසා ඒක ලේසිම ඒ ඒ වගේ දෙයක් විස්තර කරන ලේසිම විපස්සනා පැත්තේ ලේසිම තමන් මොකක් හරි අරමුණක් නැත්නම් මූල කර්මස්ථානයක් කියලා ගමු. නිතරම තමන්ගේ සක්මන් කරනකොට දැනගන්න ඕනේ මූල කර්මස්ථානය වෙන්නේ ඉඳ හිටගෙන ඉන්නේ ඇවිදින ඉරියව්. එහෙම නැත්නම් වම දකුණ. ඉඳගෙන ඉන්නකොට දැනගන්න ඕනේ මගේ මූල කර්මස්ථානය ඉඳගෙන ඉන්නේ ඉරියව්. එහෙම නැත්නම් ආනාපානිය පිම්බි මෑකිලිම. අපි හිටගෙන ඉන්නවා නම්, නිදාගෙන ඉන්නවා නම්, gedorotere වැඩක් කරන හැම වෙලාවෙම දැනගන්න ඕනේ බාහිරෙන් අරමුණක් කොයි වෙලාවක හරි එන්න පුළුවන්. ආවොත් මම කොතනද හිතරන්වා. මොකද්ද සරණ යන්නේ? මොකද්ද පිහිට ආධාරට ගන්න කියලා ඒ දේ දන්නේ නැත්නම් අසරණ යනාතයි. ඒ දේ දන්නේ නැත්නම් වැවක පාවෙන පාසි වගේ කියලා කියන උහුලන් එන අතට යනවා. මොකද මුල් බහැලා නැන්නේ. මුල් බහැලා තිබ්බනම් උණ ගහකට උණ ගහකට නැමුණට ආය උණ ගහන ගිටිනවා. මොකද එයා මුල් බහැලා තියෙන්නේ. ඒ වගේ අපේ හිත කොතනක හෝ මේ ඉරියව්වේ හිත පවත්තන්න දන්නේ නැත්නම් නැත්නම් ඉරියව්ව තමයි මගේ ලේසිම මූල කර්මස්ථානය කියන එක දන්නේ නැත්නම් එහෙම නැත්නම් ඉන්න වෙලාවේදී මෙන්න මෙතන තමයි මගේ ക്ഷേම භූමිය මගේ ආරක්ෂක භූමිය කියලා දන්නේ නැත්නම් අර පිටින් එන හැම අරමුණකටම පුළුවන් අපට අපි අත්හානගත කරන්න. අපි කියනවා අසත්‍ය කඩලා දාන්න. ඉතින් සත්‍ය කඩන වෙලාවක් හිතන්න අපි අරමුණ දාන්න. අපි දන්නවා මම සක්මන් කර කර ඉන්නේ. මම දන්නවා මගේ හිත තියෙන්න ඕනේ මේ වම දකුණේ. නැත්නම් හිතගෙන ඉන්නේ ඉරියව්. අන්න එහෙම වෙලාවක අපිට පේනවා අපි හිතමු ඒ භාවනා කරන තැන තව කෙනෙකුට ක්ලාන්තයක් හැදලා කරදරයක් වෙලා තියෙනවා. එතකොට ඒක පාරට මම දැන් මේ අරමුණේ ඉන්නවද නැත්නම් මේ ලෙඩාගේ වැඩේ බලනවද කියලා අපිට පේන දර්ශනෙන් හෝ අහන පණිවිඩයකින් හෝ මුණහන් නැත්නම් තොරතුරක් ආපෙලක අපිට දෙක දෙකට දිතවර වෙනවනේ. අන්නේ දෙකට දිතවර වෙන වෙලාවේ ඒකට කවුරු හරි සංවිධානයේ විසින් මේ වැඩේ කෙරෙනවා නම් තමයි පුළුවන්කම තියෙන්න ඕනේ ඒක යා කරයි මම මගේ වැඩේ කරගෙන යන්න. දැන් මේ සංවිධායකයා ඉඳද්දිත් දුවන කියලා අනේ කොහොමද අයියෝ අනම්මනම් කියලා බයිලා කතා කරන්න ගත්තොත් එහෙම ලෙඩාට කරන මල කරදරයක්. මොකද ලෙඩාට කලන්තය ඉච්චාම හුස්ම වැටෙන්න හොඳ නෑ ඇඟට. පිළිසුදු ආතේනොද මේ වට කරගෙන හුස්ම ටික ගන්නවත් නැතුව පවන් සලණ්ඩයි චරිචුරු ගන්නයි අඬණ්ඩයි පටන් ගත්තාම ලෙඩා මරණ මොහොතේට ඇස්ති කරලා බැලුවොත් පේන්නේ හොල්මන්. යන ගමන උනත් පේනව නැද්දකින් අන්තිමට දැකපු දෙය කියලා. දන්න දන්න ෆස්ට් එයිඩ් දන්නේ කරන්න ගිහිල්ලා කරන්න දෙන්නේ. මේ මිනිස්සයා දන්නවා ඒකට කළ යුත්තේ. දන්නේ නැති මිනිස්සු තමයි ඔය මහා කරුණාවෙන් කටයුතු කරන්න හදන්නේ. ඒක අලිම කරදරයක් හදිස්සියකදී. ඒකට කට් කරලා කෙනෙක් නැත්නම් කරන්න. ඒ වෙලාවේ මොකක් හරි කරන්න එපා අපි දන්නේ නැති උනට ප්‍රතිපදාව. නමුත් දන්න කෙනෙක් ඉන්නවා නම් අපිට බැරි නම් ඒක තීදී සක්මන කරගෙන යන්න. ඉතින් අපි මේ කොහොදෝ තියෙන එකක් ඔළුවේ දාගන්න. මම මෙල්බන් වල ඉඳද්දී මේ මහත්ෙක් මම දන්නවා හොඳට මේ ආවම බුද්ධහම ගැන හොඳටම දන්න පොත්පත් ලියන එක්කෙනෙක් ඉතාම අමාරුවෙන් හිත හදාගත්තා මේ භාවනාවට එයි. ඉතින් ඇවිල්ලා කිව්වා සාන්ත මා හරි බොහොම සතුටින් මම දවස් තුනක් භාවනා කරනවා කියලා. ඉතින් දෙවෙනි දවසේ වෙනකොට කිව්වා මට විශේෂ හේතුවක් තියෙනවා සාංශ හම්බෙන්න ඕනේ කියලා. ඉතින් මම සාමාන්‍ය පුද්ගලිකව කතා කරන්න යන්නේ නැහැ. කොහොම හරි මෙයා සංවිධානයටත් කියලා ඇවිල්ලා කිව්වා අනේ සාංශ කොහොමද සාංශ භාවනාව කරන්නේ? මොනවාක්වත් කරන්න බෑ මේ ලංකාවේ හාමුදුරු කෙනෙක් මුස්ලිම් මිනිස්සු මරලානේ. ඉතින් බලන්න කොහොමද සංසි හිත හදාගන්නේ? මං කිව්වා ඇත්තමද කියලා. දැන් මම ලංකාවේ ඉඳලා ආපේ කරේ මම මෙල්බන් ඉන්නේ. මං කිව්වා උඹ ගිහිල්ලා බැලුවොත් ඔතන මොකද්ද වෙලා තියෙන්නේ කියලා උඹ හිතනද ඔයදි වෙලා තියෙනවයි කියලා. ඔය පත්‍රවල පළවෙනි ඔක්කොම ඔය තාලෙන් වෙලා තියෙනවට පත්‍රේ කරන්නේ පත්‍රේ දාන්නවා මිනිස්සු අවශ්‍ය නැහැටි. කොහොම හරි කරලා ඒක ප්‍රධාන හෙඩ්ලයින් එක කරගන්න පුළුවන් නම් පත්තර විකිනවා. ඉතින් අර තියෙන එක කපුටෙක් කපුටු තට්ටක් ඔය කළු පාට වෙලා වමනේ කරුවා කිව්වේ පත්‍රේ කියන්නේ කපුටු තට්ටක් වමනේ කරයි කියලා. ඊගාදාසි කියනවා නෑ කපුටෙක් වමනේ කරයි කියලා. ඒක කපුටු දෙන්නේ අන්තිම බලන්න කපුටු හත් දෙනෙක් වමනේ කරුවා කියලා තමයි පත්‍රේ වැටෙන්නේ. බලන්න මේ කළු පාට වපේ ටිකක් ගිහිල්ලා. මම කො මේක මට නම් මන් දන්නේ නැහැ සෝස ඔබ වහන්සේ ඔහොම කොහොම කරත් මං ගෙදර. කරන්න බෑ. ඉතින් මං කොහේ වැඩි ඒ ඒ අසාධ්‍ය ලෙඩාට හොඳම වැඩේ තමයි ගෙදර යන එක නැත්නම් මට ඉන්න හම්බෙන්නේ නැහැ කතා කර කර ඉන්න. මං ඒ ලාවේ මගේ කරුණාව හොඳටම තියෙනවා. උඹට යන්න ඕන නම් ඵලයක්. හැබැයි මං කියලා හිටනවා. ඔබට මෙච්චර අමාරුවෙන් ඇතිච්ච මේ දවස් තුන බලපන් මේ පණිවිඩයකින් ඇතිවිච්ච ද්වේෂය කොච්චරද කියනවනම් අසන්න බෑ. ඒක ඇත්තටම කරුණාවටම අදාළ නෑ. ඔය කරුණාවටත් වෙන්නේ මේකයි. අපි හිතනවා මේ අහල පහල වෙන හැම දෙයකටම අපි ඔක්කොටම උත්තර දෙන්න ඕන සරුතෝ භද්‍ර වෙන්න ඕන කෝකටත් අයිල වෙන්න ඕනේ කියලා. ඒකට සුදුස්ස කරයි. බැරි නම් කරන්න. නමුත් ඒ වෙනුවට අපි ඉස්ලාම කරන්න භාවනා කඩා ගන්න එක නම් අපි මේ සති සම්බොජ්ජංගේ වඩන හැටි දන්නේ නැහනේ. අහල පහල මොනවා හරි වෙච්ච ගමන් අපි ඒ ගැන හිතලා අපි හිතන ඒ කරුණාව කියලා. මම දැන් මයි ළඟට ආවොත් නම් මම කියන මේ අනුන්ගේ සීනි කරන්න එපා. ওই ගන්තබා බිස්නස් නතර කරලා භාවනා කරනවනේ භාවනා කරපන්. බෑ. මෙයාට ඉන්න බෑ මොකද ඒ තරම් අර හැඟුම් බරගතිය වැඩි. එතකොට වෙන්නේ ඒ කෙනා දුකටපත් වෙලා තියෙනවා. මෙයා නිකම් වෙහෙතරපත් වෙනවා. විහෙසාය. ඉතින් ඒක කාන්තාවන්ගේ වැඩි කිව්වහම මම දන්නවා ඔයගොල්ලෝ මයිත් එක තරහ වෙනවා කියලා. කාන්තාවන්ගේ විශේෂ ගතියක් තමයි කොහේ හරි තියෙන කල්ල වෙන කල් මොන චික්කේ සංසාරේ අනිච්චන් දුක්ඛං අනත්තං නද්දකින් නොපතන්න දෝමකින් නද්දකින් නොව ඕක තමයි භාවනාව. එයා හිතනවා මේක ලොකු සදාචාරයක් කියලා. මොකද්ද වෙන වැඩේ? පශ්චාත්තාපයෙන් මොකද්ද කාරණාවක් ඉෂ්ට වෙනවද? වෙහෙස ගන්න එකනේ මම පාවිච්චි කරන වචනේ හිත් කරදර ගන්නවා කියන්නේ. හිත් කරදර නොගණ්ඩයි අපි සතිය වදන්නේ. හිත් කරදර වෙන්න කාරණා ටොම් ගානක් තියෙනවා. ඒ දේ ආවට පස්සේ මම කවුද මට කළ හැක්ක මොකද්ද කියලා තීරුම් ගන්න කටයුතු කරන මනුස්සයා උදව් කරනවා. අනිත් එක්කන අර උදව් කරන අයටත් කලබල කරලා ඒ පීරති ආමරුලිනවා සමාජයේ පඬිතියෝ සමාජයට මෙහෙ කරති. අතිපඬිතියෝ සමාජයේ එහෙ මෙහෙ කරති. ඉන්න හරියක් ඉන්නේ අතිපඬිතියෝ. මේ කරගෙන යන වැඩේ කරන්න දෙන්නේ නැහැ. ඒකට ප්‍රතිසංශෝධන කියලා දානවා. තමයි සුදුස්සෙක් නම් වෙන්න ඕන නම් ඒකට වෙලාවක් එයි. එහෙම නැත්නම් තමයි විහි පටව ගන්න. ඒකට කියන්නේ vested interest කියලා. අනුන්ගේ අනුකම්පාවටපත් වෙච්ච ඉතින් තමයි විහිම් පවනවා ගන්නවා මම මේක කළ යුතුයි කියලා. එහෙම පනවා ගන්නෙම qualification නැති අය. කොලිවයිට් කරන එහෙම කලබල වෙන්නේ නැහැ. ප්‍රොෆෙෂනලි දැන් අපි දන්නවා වෛද්‍ය ශාස්ත්‍රයේ තියෙනවා ක්ලිනිකල් ඩිස්ටන්ස් කියලා එකක්. වෛද්‍ය ශාස්ත්‍රයේ තමන්ගේම දරුවෙක් තමන්ට ඔපරේට් කරන්න බෑ. ඒ මොකද හේතුව ඒ දරුවා කෙරේ යන අනුකම්පාව නිසා තමන්ගේම නිසා එයා වැඩ කටයුතු කරන්නේ ප්‍රොෆෙෂනලි නෙවෙයි තාත්තා විදියට. ඒකෝට එයා ඒකට නුසුදුසුයි. එයා කරන්න ඕනේ වෙන සහෝදරට කතාල කරන මේ වැඩක් තියෙනවා කරලා දෙන්න. එතකොට ලෙඩාදියා බලන්න ඕනේ ඈත් කරලා. සමීප කරලා බැඳිලා කෙරුවොත් කවදා ශාස්ත්‍රය නෙමෙයි එළියට එන්නේ හැඟුම් බරගතිය. ඉතින් මේක සාමාන්‍ය බලනකොට පේන්නේ හිතපපුවක් නැති කතාවක් කියලා. නම ප්‍රොෆෙෂනල් කියලා කියන්නේ වැඩක් කරනකොට එයා ක්වොලිෆයිඩ් ගාගන්නේ නඩුකාරයෙකුට කවදාකවත් Tamanට විරුද්ධව නඩුවක් අහන්න ගහනවා. ඒක වෙන කෙනෙක් අහන්න ඕනේ. ඊළඟදී ඒ කිරිඳිවල ඒ වගේ වැඩක් වුණා. නඩුකාරයා මේ වෙලාවේ තීන්දුවක් දුන්නා. එයා විරුද්ධ විනු විනය පරීක්ෂණ පැවැත්තුවා. එයාට බෑ. Taman පිළිබඳ නඩුවක් අහන්න බෑ. ඒ වගේම ගොඩාක් දේවල් තියෙනවා. අපි මෙව්ව අමතක කරලා මේ කරුණාව කියන එකක් ඉදිරියට තියාගෙන කරුණා කියන්නේ මහ විශාල ශක්තියක්. හැබැයි ඒක ඔය කරුණා චේතෝ විමුක්ති කියන මට්ටමට දියුණු කරගන්න නැතුව භාගයට තම්බිච්ච allele තියලා තියෙන ගියහම වෙන්නේ මොකද්ද? Tamanට දැනගන්න පුළුවන් එක කොහේ කරදරයක් ආවත් හිත කරදර ගන්න. එයා හිතනවා ඒක මේ සදාචාරය කියලා. ඒකල හිතනවා මේක තමයි කැක්කුම. මේක තමයි මේ ජාතිය වශයෙන් නෑදෑකම වශයෙන් කැක්කුම කියලා. නමුත් ඒ වෙනි මිනිස්සෙකුට හදිසියකදී උදව් කිරීමේ නිසුදුසුකමක් වෙනවා හිත කරදර ගැනීම. උදව් කරන්න හිත කරදර ගන්න තු ඒක කරන්න පුළුවන් වෙනවා. දෙක එහෙම කෙනෙකුට මේ අරමුණ ගෙවෙනවා බලන්න ඉන්න බෑ. මොකද ඒ තරම් මෙයා රූපෙට ආසයි. ඒ නිසා බලනින් ආනාපානෙ ගෙවෙනවා දකින්නකොට හිඳ අඩි දාන. ඇඟ වේවුලන්න පටන් ගන්නවා. ගැහෙන්න පටන් ගන්නවා. වක්කාර ගතිය එනවා. නිින්දට වැටෙනවා. එහෙම නැත්නම් අයියෙන් හුස්ම ගන්න හිතෙනවා. ශක කරනවා. ඒ මොකද අර රූපේ පටවියාපෝ තේජෝ එක ඕනතරම් සෙල්ලම් කර කර ඉන්න පුළුවන්. මේ පටවියාපෝ තේජෝ අතරමැද තියෙන අවකාශ ධාතුව මතුවෙනකොට එයාට නිකන් වක්කාර ගති පහල කරනවා. අසාත්මක ලක්ෂණ පහල කරනවා. ඒ මොකද දන්නේ ඒක විතරයි. ඒකට මෛත්‍රී කරන්න දන්නවා. කරුණා කරන්න දන්නවා. මොකද මේ රූපේ එහෙම නැත්නම් මේ ඉද්දෙන කුප්පන ගතිය තියෙන්නේ අවකාශයේ බවත් අවකාශයේ 95ක් විතර තියෙනවා ඒක මේ පාවෙන පුංචි කොටස් ටිකක් තමයි රූප කියලා කියන්නේ අන්න ඒක තමයි අපිට තණ්හා මාන දිට්ඨිය ඇති කරන්නේ ඒක තමයි කෙලෙස් උපදවන්නේ ඊට සාපේක්ෂව මේ හැම පට ව්‍යාපෝ තේජෝ වායෝ කොටාසයක් හෝ අපි දකින හැම එකක්ම මේ වාතයේ පවතින කියන එක පිළිගන්න කැමති නැහැ. සරුවත්‍යංශය සඳහන් කර තිනවා ඝනයේ පවතින ද්‍රවයක් උඩ වතුර උඩ වතුර පවතින වාතයක් උඩ කියලා. ඉතින් අපි දන්න විදිහට ඔක අනිත් පැත්තෙන් තියෙන ඝනයක් උඩ වතුර තියෙන පුළුවන් වතුර උඩ වාතය තියෙන්න පුළුවන්. අපි වැවක් ගත්තොත් වැව යට තියෙන පදන පදනමම තමයි වතුර තියෙන්නේ. වතුරවත් තමයි වාතය. එහම සරුවත්‍යංශය කියන වාතයේ තමයි ජලස්තරයේ තියෙන ජලස්තරයේ උඩ තමයි ඝනස්තරයේ තියෙන එක. ඉතින් පෘථිවිය අරගෙන බලන්න පෘථිවිය තියෙන වාතයනේ. මුළු පෘථිවිය තියෙන වාතයනේ. මේ භූවර්ධ ගෝලයේ ජලාර්ධ ගෝලට වඩා අඩුයි. භූවර්ධ ගෝලේ පාවි පාවි තමයි ඔය මේ වෙලින්ටන් නගරේ මේ එහා පැත්තේ තියෙන සදන් අයිලන්ඩ් එකයි දෙක හැපුණොත් එහෙන මොකද වෙන්නේ? හැපිලා තමයි ඔය කෑල් එළියට අවිලා තියෙන්නේ කියලා එදා මම එනකම එකනේ කන ගන්න කියලා මට පෙන්නවා. බුහර්ත කෝල දෙක තටාක දෙක හැප්පුණොත් මේ ගිනි කන්දක් මත වෙනවා නැත්නම් පොළවේ මත වෙනවා මේ කන්දක් ඒ කීයේ වතුරේ පාවි පාවි. ඒ වගේ අපිට තේරුම් ගන්න පුළුවන් නම් මේ අපි අල්ලාගෙන තියෙන මේ හැම වස්තුවක්ම ඒක පිහිටලා තියෙන මේ අවකාශයේ ඒ අවකාශය අනන්තයි වස්තු සීමාන්තයි ඒවා අන්තයි. ඒ අන්තදී තමයි අපි උදේ ඉඳලා හැදගෙනකන් ජීවිතේ පුරාවට අල්ලාගෙන මේ මම මේ මාගේ කියලා අඩම්බරකම් කරන්නේ. මොකද ඒක තියෙන අවකාශය දකින්න බෑ. අවකාශය දකින්න පුළුවන් නම් යාට බුද්ධ ජනසේ සඳහන් කරනවා යා ඒක පරමාර්ථ කරගෙන එහෙම නැත්නම් Tamanට මෛත්‍රී භාවනාව හොඳට වැඩෙනවනම් එයාට අවකාශානං ඡායතනෙ අවකාශය අනන්තයි කියන එක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන්. මේ රූපෙට ආශා කරන කෙනාට කවදාකවත් ඒ රූපේ තියෙන අවකාශයේ බව තේරුම් ගන්න බෑ. ඒ නිසා භව රෝගය සද්දනා රූපෙට මත්වියයි දු ප්‍රේමකලේ. කෝෂපතා මේ සංසාරේ දුක කෙලවර වේ නිර්වාණී කියලා තම්බි කියන්නේ. අපි තමයි අහන්නේ. මේ භව රෝගයේ සදනා රූපෙට මත්වි. ඇයිද ප්‍රේමකලේ ඇයිද ප්‍රේම කළේ? දන්නවනම් මේ රූපේ තියෙන විශාල අවකාශයක උඹලා මේ බදා ගන්න හදන මේ අවකාශයක් කියලා. අනේ එදාට තේරුම් ගනිමේ කරුණා වැඩිච්ච හිතක ප්‍රශ්න අධ්‍යා බලන හැටි. මේ රූපේ සියල්ල මං සතු කරගන්න ඕන. ඒක මගේ මේකෙන් රජ වෙන්න හදනවා කියනකට වඩා මේක තියෙන්නේ හිස් අවකාශයක. ඒ හිස් අවකාශය දන්නවනම් පටවිය ආපෝතේජෝ කියන හතර මහා ධාතුන් කවවම කවදාකවත් මේ ගෑනු පිරිමකමට සලකන එකක් නෙවෙයිනේ. මේ හතරමහා ධාතුන් කවදාකවත් පැවිද්දන් සහ ගිහියන් අතර වෙනස දකින්නවද? මේ හතරමහා ධාතුන් කවදාවත් බෞද්ධ අබෞද්ධ වෙනසක් දකින්නවද? හතරමහා ධාතුන් කවදාකවත් උගත් නුගත් වෙනස දකින්නවද? හතරමහා ධාතුන් කවදාකවත් බාල තරුණ මහල වෙනස දකින්නවද? හතරමහා ධාතුන් කවදාකවත් ලස්සනව ලස්සන දකින්නවද? පෝසත් දුප්පත් දකින්නවද? මේ හතරමහා ධාතු අල්ලගෙන අපි මෙච්චර මේ කතන්දර ගොතන්නේ. ඒ හතරමහා ධාතු වුණොත් පූර්ණ පරිමාවේ 107ට වැඩි අඩුයි කියන එක නිසා තමයි බුදුරජාණන් කියන්නේ මේක ශූන්‍යයි. ඒ ශූන්‍ය දේ අල්ලගෙන මේ මගේ මම මේ මගේ තාත්තා කියලා අපි මේ බැඳිලා කටයුතු කරන එකෙන් අපි අනිවාර්ය මේ ගාවත්මට කොක්ක ගහන්නේ තියෙන්නේ. අපාර වූ මේ සංසාරයේ මගේ ඔබේම පුතු වේවා කියලා ප්‍රාර්ථනා අනිවාර්ය වෙනවා. අයි පින් කරලා ප්‍රාර්ථනකොට මම එක දවසක් ඔය කොළඹ ගිහිල්ලා බණ කියනකොට මම බණ කිව්වේ මේ මට මතක විදිහට අනේක ಜಾති සංසාරම් කියන ගාතාවට. ඉවරනාට පස්සේ මේ අපි මේ මේ ජීවිතේ ඉඳදී ඊගා ජීවිතේට කොක්ක ගහලා තියෙන හැටි. මේ ජීවිතේ අසම්පූර්ණ වෙච්ච හැම මාතෘකාවක් ඊගා ජීවිතේට අපිට කොක්ක ගහලා තියෙන. ඒකට කියන භවනේත්‍ය කියලා. එහාට නෙරලා ගිහිල්ලා දැන්නවන් තියෙනවා. අපි සම්පූර්ණ වෙලා නෙවෙයිනේ කොයි වෙලාවකවත් තියෙන්නේ. අර දේ අඩුයි තාම. ඒ අඩුව තමයි ඊගාවාත්මය හදලා දෙන්නේ. ඉතින් ඔක් කිව්වට පස්සේ අනේ ස්වාමීන් වහන්සේ මේක මේ ළඟදි වෙච්ච සිද්ධියක් මේ තාත්තයි පුතයි වෙලා ඉපදිච්ච දෙන්නේ. තාත්තා මොකක් හරි තරහකට පුතාව මරලා. මරලා ඊගාවාත්මෙදී තාත්තා පුතා වෙලා පුතා තාත්තා වෙලා එදින බොහොම ප්‍රේමයෙන් ඉඳලා ඒ තාත්තා පුතා මරලා ඉඳින දන්නේ ඇයි මෙහෙම වුනේ කියලා. සිද්ධියක් වෙලා නැහැ. අර ගියාත්මිකට ආපු කර්ම ශක්තියට ඒක ඒ කර්මානුරූපව සිද්ධ වෙනවා. ඉතින් කියන් බලන්න අපි මේ අපි දන්නේ නැතු වුණාට මේ අපි කරන මේ ප්‍රේම සම්බන්ධකම් නැත්තම් තරහ උතනින් අතර වෙන්නේ නැහැ නේ. ඕක මුල් බහිනවනේ මුල් බහලා යනවනේ කියලා. ඉතින් මං කිව්වා. දෙත්කට හොඳ නැහැ ඉතින්. මං කිව්වා ඉතින් ওই තරහ වගේ නෙවෙයි ප්‍රේම සම්බන්ධයත් ওই තරම දුක් දෙනවයි කියලා කිව්වොත් මොකද කියන්නේ? දැන් තරහට මැරුවා වගේම අනේ මගේ පුතා කියලා මෝනේ පොඩි තියාගෙන ඉබ ඉබ ඉඳලා මැරලා ගියාට පස්සේ ওই සම්බන්ධතාවය දිගින් දිගට යනවනේ අම්මා ඒතර ඉරු වාදකම්බලාට හොඳටම ගේන්ටි කියලා එහෙනම් ස්වාමීන් වහන්සේ කියන්නේ මයි මේ manussත්වභාවයේ දුකක් කියලාද එපයි කියලාද ප්‍රේමේ තියෙන එපාය ද්වේෂය නැති කරන්න ඕනේ හොඳයි පුළුවන් නම් ඒ දෙකේ එකට අත්වල බැඳගෙන තියෙන්නේ අපි යම් විදිහකට ද්වේෂය ගෙනියනවා ඊගාත්මට ඒ වගේම අපි බැඳීමක් ගෙනියනවා. ඒ තියෙන කංකල් Tamanට තමන් මෛත්‍රී කරගන්නත් නැහැ Tamanට තමන් කරුණා කරගන්නත් නැහැ. මේ අපි මේ ජීවිතේ ආවට පස්සේ මේ අපි මේ අපේ මේ කට්ටිය අඳුරගත්තේ. ඊ අඳුරගත්ත කට්ටිය මේ తත්‍ර తත්‍රා විනන්දිනී කියලා බැඳෙන්නේ. දැන් අපි ගිය ආත්මේ ඉඳලා ආව කට්ටියටම දැන් මොකද වෙන්නේ නැත්තේ? පොඩ්ඩක් හරි හිතෙනවාද ඒ කට්ටියට ගිහිල්ලි වල පොඩි සහනදායි විදියට නිකන් ඩොලර් 10ක්වත් දීලා එන්නේ? හුඳලා කාලා බීලාද ඉන්නේ? ගෙවල් දොරවල් ඇතුළේ ඉන්නවද කියලා තම්බේක මතකයක් නැහැ. ඒ මොකද මේක බදාගෙන තියෙන බැදිල්ල අල්ලලා තියෙන ඇලිල්ල බලන්න අපි මේ වගේම ඉඳලා එන්නේ නැතිනේ. අපි තිරසනෙක් වුණා ප්‍රශ්නයක් නැහැ. මොකා ඉඳලා ආවත් ඒ ආත්මේ ඉන්නේ කෙනාට අම්මට තාත්තට දැන් අපි පයින් ගහන තරම්වත් අපිට තියනද තැකීම. නිසා මේකද කරුණාව කියන්නේ කරුණාව නම් ඒ අයටත් මේ අතරත් ඔක්කොටම ප්‍රාණීන් වශයෙන් සලකන්න පුළුවන් නම් කොයි ප්‍රාණියටත් ගරු කරලා කටයුතු කරනවා නම් එතන තියෙන මහ විශාල කරුණාවක්. එහෙම කරනවා නම් Tamange එක්කනාට කියලා විශේෂයක් කරනවා කියන එක ගේමට කැතයි. එච්චරයි කියන්නේ. ඊට සාමාන්‍ය බෙදිල්ල බෙදන්න. ඒකේ වර්ධනයක් බලන්න හැමදාම. මහතාය තනියම් පුතන් ආයුෂා ඒක පුත්ත මනුරක්කේ. ඒවම් බිලබ්බ භූතේසු. මෙතන භූත කියලා කියන්නේ ප්‍රාණී. ගහකොළ පවා. හැම එකටම කවුරුවෙන් කටයුතු කරන්න ඕන. සරුවචනාංශයට වගේ ඇත්තටම අපිට කරන්න බෑ. උන්වහන්සේගේ තියෙන මේ මහා කරුණාව කොච්චරද කියනවනම් ඒක අධිෂ්ඨාන ශක්තියක් වෙලා තිබිලා තියෙනවා. මහා පොළොවට අත තිබ්බොත් මහා පොළොවක් දෙදෙනවා. මේ අධිෂ්ඨාන ශක්තිය ඒ තරම් ඇසිස් මස්ලේ දන් දීලා මේ ප්‍රාණීන් ගොඩ ගන්න කරපු මේ ප්‍රයත්නය නිසා මහා පොළොවට අත තිබ්බොත් මහා පොළොව දෙදෙන තරමට ඇති කරලා තියෙනවා. මොකද ඒ ආගම් ಜಾති බෙද නැතුව කරලා තියෙනවා. ඒක කියනවා මහ බෝසතාණන් වහන්සේ නමකට විතරලු ඒ ආගම ශ්‍රද්ධාව කියන කෙනෙක්. අපි කරනකොට හැමදාම මගේ જાතියට, මගේද පවුලට, මගේ වර්ණයට ඒක තමයි කරන්නේ. ඉතින් ඒක බොහොම පහත් කුලේ කර්මාවක්. හැබැයි ඒක කර්මාව අඳුනා ගන්න හොඳ නිදර්ශනයක්. ඒකෙන් අරගෙන යන්න ඕනේ දිගටම කොච්චරද කියනවනම් මේ භාෂාවක් මම භාවනා කරගෙන ඉනකොට ඒ වගේ දෙයක් හම්බුණත් ඒක කරන්න කවුරු හරි උදව් කරන කට්ටිය ඉන්නවනම් Taman තමන්ගේ භාවනා කරගෙන යන්න පුළුවන් වෙනවා. එහෙම නැතුව භාවනා කරුවා හෝ නොකරනවා වේවා. කවුරු හරි අසරණ වෙලා ඉන්නවනම් උදව් කරන්න කෙනෙක් නැත්නම් ඒකෙදී ආයෙත් පිටපිට බලන්න බෑ ගිහිල්ලා උදව් කරන්න. ඒකට ආයෙ කවුරුත් ඇවිල්ලා ආර්දනා කරන්න ඕනේ නැහැ. ඒකට සුසුකම් ඕනේ නැහැ. ඒ නිසා කවුරු හරි ආර්දනාවක් කරොත් ඉල්ලීමක් කරොත් ප්‍රතික්ෂේප කරන්න බෑ. ප්‍රතික්ෂේප කෙරුවොත් පුළුවන්කම තියෙද්දී ඉතින් ඒකට වන්දි ගෙවන්න වෙනවා. එහෙම නැත්නම් මේ Taman විසින් පටවගෙන පවරගෙන මම මේ කරන්න ඕන කියලා යන්නත් එපා. අන්න ඒ දේ කරන කෙනාට වෙහෙස ඉතුරු වෙනවා හිතේ. විහෙසාය. දරතේ කියලා කියනවා. මේකට පරිලාහය කියලා කියනවා. මේක දුක කියලා කියනවා. දැවිලි තැවිලි කියලා කියනවා. කොතනකරි කරදරයක් වෙනකොට Tamange හිත දැවිලි තැවිලි එනවනේ. ඒ කියන්නේ අභාවිත මානසික ස්වභාවය. මම දැවිලි තැවිලි ගත්තා ඊළඟ මොකද්ද හම්බෙන්න ලාභේ. ඒක නිසා භාවනා කරනකොට Tamanට තේරුම් ගන්න වෙනවා. නානා විදි දේවල් එනවා. කරුණාව ලැබිය යුතු දේවල්, මෛත්‍රී ලැබිය යුතු දේවල්, තරහ යන දේවල් එනවා. නමුත් මේ Taman යන තෝරාගත්ත මූල කර්මස්ථානේ ඉඳදී මේ එනේන හැම එකටම ප්‍රතික්‍රියා කරන්න ගත්තොත් අපිට කවදාකවත් මූල කර්මස්ථානේ වඩන්න හම්බ වෙන්නේ නැහැ, දියුණු කරන්න හම්බ වෙන්නේ. අන්න ඒ වෙලාවල් වලදී ඒ එන දේෙන් හිත කරදර නොගෙන සිටීම. එහෙම නැත්තම් කියනවනම් දැක්කට නොදැක්ක වගේ ඉන්න ගතිය. ඇහුනට නෑ වුණා වගේ ඉන්න පුළුවන් ගතිය. දැනුණට නොදැනුණා වගේ ඉන්න පුළුවන් ගතිය. එනකම් පණ තිබුණාට පණ නැති කෙනෙක් වගේ ඉඳගෙන මේ Taman ගත්ත පෙත දිනු කරගන්න බැරි නම් අපි මේ තියෙන හොඳ හිත තමයි අපිට තියෙන එකම බාධා. ඒක නිසා කියනවා ඒක නිසා කියනවා අපි නරක අතහැරලා හොඳ ගන්න යම් තරම් ප්‍රයත්නයක් කරාද කියලා පොඩ්ඩක් හිතන්න. මේ ලෝකේ ඉන්න හරියක් තියෙන 99%ක්ම කිසියම් ගාණක් නැතුව සතුම් මරණ වරකම් කරන කාමීච්ඡාචාරය කරන බොරු කේලම් හිස්සචන කියන ලෝකෙක අපි පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් අඩු ගාණේ පංචිලට රකින්නෝනේ මොන ලාභෙටද මේ නරක පිටු දකින්නේ දැන් මේ නරක පිටු දැකලා ගත්ත හොඳ තියෙන වෙලාවේ වඩා හොඳ තියෙද්දි අපි ඒ වඩා හොඳට නොයන්නේයි කියලා බලන්න මේ අපේ හොඳට බැඳිලා තියෙන නිසානේ අපේ හොඳ ටිකට බැඳිච්ච නිසා නිසා සුද්දෙක් කියනවා වඩා හොඳ ඉදිරියේ වඩා හොඳට යන්න නැතුව අපිට බාධා කරන එකම දේ තමයි මගේ හොඳකම. මගේ දැනට තියෙන හොඳ ටික. ඒක තමයි මට කොක්ක වෙලා තියෙන්නේ. ඒක තමයි මට ඇණයක් වෙලා තියෙන්නේ. හොඳ වඩා හොඳ දෙක තියෙද්දි වඩා හොඳට යන්නේ නැති වෙන එක අපි ඊගාව දවසට ඒකත් ගන්නවා සාකච්ඡාවට. ඒක තමයි අද බුද්ධ ආගමට වෙලා තියෙන දේ. දාන, ශීල, භාවනා කියලා ගියත්තන්න ප්‍රතිපත්ති තුනක්. ප්‍රතිපදා තුනක් තියෙනවා. නේවාසිකව භාවනා කරන සිත භංගය හර තියෙනවා සීල සමාධි ප්‍රඥා කියලා. ඉතින් අපි මේ දානෙට දඟලනකොට අපිට පේනවනම් ඒ වගේ කෝටියක් වියදම් කරනවට වැඩිය මම දඟලනට දී සීලෙන් ඒ චිත්තක්ෂණයක මේ සීරම කුසල් ලබන්න පුළුවන් කියලා. ඒකීදී අපි මේ දානෙ දෙන්න එපයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඊට වැඩිය වඩා හොඳතිදී අපි මේ දානෙට බැඳෙන හැටි ලංකාව විතර නිදර්ශන පෙන්න වෙන ලෝකේ කිසිම රටක් නැහැ. පුදුම ආසාවක් තියෙනවා දානෙට. හැබැයි සීලෙට කතා කරුවොත් নানা ආකාර නිදහසට කඩනවා. ඊට සීලේ ඉන්නකොට සමාධි භාවනාවකට යන්න. අපි සීලෙට ගියේ ඒකටයි කියලා. සමාධි භාවනාවට ප්‍රඥා භාවනාවට යනකොට අපි බලන්න පස්සට අදින හැටි. පස්සට අදින්නේ මොකද්ද? Taman හොඳ නරක දෙකෙන් හොඳ තෝරගත්තේ කොච්චර අපහසුවකින්ද? ඒ කෙනාට වඩා හොඳ ඉදිරියේ Tamanගේ හොඳ ටික පාවා දෙන්න බැරි නිසා Tamanගේ හොඳ ටිකම කොක්කක් වෙනවා, ඇණයක් වෙනවා, ඉන්නසෙ ඉන්නකොට අපි කියන උදැල්ලක් වෙනවා කියලා. උදව්වක් නෙවෙයි උදැල්ලක් වෙනවා. ආහනේ ඒ දේ වෙන්න හේතුව අපි මේ දරුව ගැන හිතනවා ආගම ගැන හිතනවා පවුල ගැන හිතනවා සදාචාර ගැන හිතනවා මේ ඔක්කොම හිත හිත ඉන්නවා මිසක් අර හම්බු වෙච්ච වෙලාවේ තමන්ගේ සතිය වඩා ගන්න ඕනේ එහෙම නැත්නම් මේ ආර්ය අෂ්ටාංග මාර්ගේ වැඩෙන්න ඕනේ නැත්නම් සත්‍ය බෝධිපාව මේ සත්‍ය බොජ්ජංග ධර්ම වඩන්න ඕනේ කියන එක හුඟ දෙනකොට පේන්නේ කරුණාවක් නැති මෛත්‍රියක් නැති හිතක් කියලා. ඒක තමයි දුප්පටි විඥා කියලා කියන්නේ. මේ විනිවිද දකින්න බැරි දේ තමයි උඹේ මේ අමාරු ගමන යන්න තියෙද්දි මේ අපේ වැඩ බාරගත්තොත් උඹේ වැඩේට වෙලාවක් හම් වෙන්නේ ඒක නිසා අපේ වැඩ කරපන් උඹේ වැඩ බේරගන්න. ඔය අපේ කියලා උදව් කරන කිසිම කෙනෙක් අපිට මරණ වේලාවේදී ඇවිල්ලා නැහැමිට කන්නේ නැහැ. කරන්න බෑ. ඒ නිසා ඒ දේ එහෙම නැත්නම් ඒ ඒ දර්ශනය ලබනද මේ බුද්ධ ශාසනය වුණත් මට පේන්නේ මේ විපස්සනාව කියන චීන කන්නඩිය තියෙනවා. අනුන්ගේ සීනි කිර කිර ඉන්නක හොඳයි. හැබැයි තමන්ගේ ජාම බේරගෙන. පුදු ඥානජ සඳහා කරේ මඩේ කියලා ඉන්න පිරිසක එකෙක් හිතුවොත් තව මඩේ ඉන්න එකේ ගොඩ දාන්න ඕන කියලා ඌට මොකද වෙන්නේ? උතිබුණට දෙයරක. ඉස්ලාම ගොඩ වෙනවා. ගොඩ ඉඳගෙන පුළුවන් නම් ලණුවක් දාලා හරි සිවුර දාලා හරි සාරි පොට දාලා හරි අරමුණට ගොඩ ගන්නවා මිසක්කා අනුකම්පාව තියෙනවායි කියලා තමනුත් එట్లా ඉඳද්දී කටයුතු කරන එක තමයි අද දේශපාලනය කියන්නේ. අද තියෙන ආර්ථික විද්‍යාවත් එච්චරයි. අද තියෙන සමාජ විද්‍යාවත් එච්චරයි. නමුත් ਸਰවඥාන්සේ බෙල්ලා දීලා තියෙන්නේ අවස්ථාවාදී වෙන්න නෙවෙයි. මහා කරුණාව වැඩගෙන ඉස්ලම්බ කොට බෑ. පුළුවන් ප්‍රමාණය කොට වෙලා. හැබැයි ඊට පස්සේ අර ඉන්න ජනතාව අමතක කරන්න එපා. පුළුවන් තරම් ඒ කට්ටියට උදව් කරන්නයි කියලා. නමුත් ඒ තමයි සුදුසු වෙන්නේ ඉස්සෙල්ලා ඒක උදව් කරන්න හදනවයි කියලා කියන්නේ අතිපණ්ඩිතයෝ සමාජයේ එහෙ මෙහෙ කරති එක තමයි. තමයි සුදුසුෙක් වෙන්නේ ඉස්සෙල්ලා මේ පටවගෙන පණවගෙන කරන්න හදන වැඩ. ඉතින් ඒක නිසා මේ කාරණාව තේරුම් ගන්න බැරි නිසා දුෂ්කරයි. මම දන්න මේ මූණු ටික පේනකොට මට පේනවා දැන් මේ මොකද වෙලා තියෙන්නේ ඒ ඒක නිසා තමයි සාරිපුත්‍ර ස්වාමීන් කියන්නේ මේක දුප්පටි විඥා. අපි කැමැතිව දන්න ප්‍රමාණයෙන් අනුට අනුකම්පා මෛත්‍රී කරගෙන කරුණාව හදාගෙන බවාගෙන කකා ඉන්න මිසක්කා මේ අතරමැද සතිය වඩනවා කියන එක පොඩ්ඩක් ඔක පවාදන්න පමා කරාට ගමන්න අඩුවනේ. අයිටි බුදුහමරේ එනවනේ. උන් දෑවුවාම අපිට gediy පිටින් අරන් දෙයිනේ. කියලා අපි හිතාන ඉන්නවා. නමුත් මතක තියාගන්න එදාටත් මේක දුප්පටි විඥා, අදත් මේක දුප්පටි විඥා. සරුවචනසේ ඉන්නකොට සීතවනාරාමෙත් එක්ක එකට හිටියත් ඔක දුප්පටි විඥා, දැන්වත් දුප්පටි විඥා. ඒ නිසා හම්බෙච්ච වෙලාවේ අපිට පුළුවන් නම් මේ හොඳ තබා වඩා හොඳ විශේෂ කටයුතු කරන්න මාරේකත් බ්‍රහ්මේකත් දෙවියෙක් කාටවත් බාධා කරන්න බෑ. බාධා කරන්නේ වඩා හොඳ තිබීදී හොඳ හොඳ කරන්න යන එක කරන තමයි මේ ලෝකේ තියෙන බාධාවල් තීරම තියෙන්නේ. ඒ නිසා අපි එතෙන්දී අවස්ථාවාදී වෙන්න ඕන. වඩා හොඳ තියෙනකොට කායිමවත් නිදර්ශන කාරණා අහන්න යන්න එපා කරගන්න. ගිහිල්ලා ඉවර වෙලා එතකොට කියාවේ ඔබ කියලාවත් නෙවෙයිනේ ගියේ කියලා. මට හරියට බයිනවා ගෙදර ඉන්න කට්ටිය පැවිදි වෙන්න යනකොට කියලා කියනවා කියලා. කියලා කියන්න කියන්න දෙයිද මට? අර ගමරාල දිවි රෝගේ ගිහිල්ලා ආපු දවසේ පහුවෙන්ද ගෑණිට කියලා මොකද උනේ? තනියම ගිහිල්ලා හිටිය ගිහිල්ලා ආවා. එදා මේ කරුණා වේදයට යනකොට මම දැන් මෙතන. කොයි වෙලාවක හරි මම වෙනුවට අපි දාගත්තනේ ගොඩ ගන්න බෑ. කක්ක ගොඩයි. මෙතන නෙවෙයි දඹදිව කියලා හිතුවනම් ඉතින් ඒ ඒ ඒ ඕළුව නරක ඒ ඕළුවට බෙහෙත් නැහැ මේකේ. මේ මම නෙවෙයි මට සත්පත්තන් වහන්සේ උදව් කරයි මෛත්‍රිය බුදුහාමුදුරුවෝ උදව් කරා ධම්මජීවහාමුදුරුවෝ උදව් කරා කියලා හිතුවනම් ගොඩ ගන්න බෑ. ඒ නිසා මතක තියාගන්න මේක සිද්ධ වෙන්නේ මම දැන් මෙතන විතරයි. ඒකට කියත හැකි මහා කරුණා. මොකද Taman එකෙන් සුදුසු තැනකටපත් වෙලා ඊට පස්සේ අපිත් එක්ක හිටපු ජනතාවට අපිට පුළුවන් විදිහට උදව් කරන්න පුළුවන්. ඒක නිසා මේ දුප්පටි විඥා තමයි. ඒකට මතක තියාගන්න කරුණා භාවනාව කියලා බුදුහාමුදුරුවෝ පෙන්වන මේ චේතෝ විමුක්තිය හරියට වැඩුවනම් එහාට මේ කාගවත් කරදරයකට වෙහෙස ගන්න ඕන කමක් නැහැ. ඒක ඇවුත් නැතිකම නිසා නෙවෙයි. එයාලා නම් මං වෙහෙස වෙලා මොකද්ද ඇති වෙන්නේ? කල යුත්ත කරපන්. මෙහාට යන්න බෑ. ඒක නිසා මම භාවනාවේදී කියනවා be mindful and mind your own business. මම ඒකෙන් අද ධර්ම දේශනාව නතර කරනවා. be mindful and mind your own business. ඒක වැටහීම සඳහා අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව නැත කරනවා ශිරු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා